අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහනේ වෙලා යොදලා තියෙන හැටියට අපිට ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අපි කල් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු කාල වේලා ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්නට අපි පසුව සාදර වෙමු ගෞතම ස්වාමීන් වහන්සේ දෙපාර්තමේන්තුව අවසර පතමි. ඊයේ සවස මා පාලසතාව පමණ ආශ්වාස ප්‍රාශ්වාස මෙනෙහි කරමින් එය බොහෝ ශ්‍රී නොදමී ගිය විට කායට සිත යෙදෙමිමි. එක වේලාවක් යන විට ඉඳගෙන සිටි මම එතන සිටින බව නොදෙමි. ඉඳගෙන සිටි මම උපර නැත. මාගේ කයෙහි වම් පැත්ත ගල් කැසුණක් මෙහි දකුණු පැත්ත කඩතොළු ස්වභාවයක් සේ දැනිනි එක වේලාවකින් මේ ගල්ගැසී සිටින අවස්ථාව අවස්ථාවක් නැති වී ගියේය මේ අවස්ථාව හදාගන්න එරුවන් සාරි මේක ඇත්තටම භාවනා විදි හම්බෙන හොඳ මිහිරි අත්දැකීමක් මිහිරි වෙන්නේ ලෑස්තිලා ගියොත් විතර නැත්තම් බය වෙන්නත් ඉඩ තියෙනවා බය වුණේ නැත්තම් මිහිරි අත්දැකීමක් මේක සර්වඥාන්සික වචනෙන් කියනවනම් රූපේ රූප සංඥාවක් බවට දී වෙන වෙලාවක් අපි ඒක ධර්ම પરම්පරාවට යෙදුවොත් අපි ඉන්නේ ලෝකේ කාමේ ඒකට කියනවා කාම ගුණ කියලා. අපි ගිහිගේ අතෑරියාට පස්සේ කාමය කාම සංඥාවේ ප්‍රතිස්ථාපන වෙනවා. අපිට හිතට එන නීවරණ ටිකට අපි කියනවා කාම සංඥාව කියලා. ඒ කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න බෑ රූපයකට හිත දාන්න නැතුව. ඊට පස්සේ අපි ආනපන රූපේ ගන්නවා කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න. එතෙන් කාමය අයින් කරන කාම සංඥාව ගන්නවා. කාම සංඥාව අයින් කරන රූපේ ගන්නවා. ඒක ලොකු පෙරලියක්. ඒක තමයි භාවනා පටන් ගන්න. ඊට පස්සේ රූපයේ දක්ෂකම තමයි රූපේ එන්න එන්න දී වෙනවා. රූප සංඥා බාටපත් වෙනවා. රූප සංඥා බාටපත් වෙනකොට රූපේට ඇලිච්ච කෙනාට, කයට ඇලිච්ච කෙනාට, කුමර කුමරි සැපෝල්ට ඇලිච්ච කෙනාට ලොකු බයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ අතේ තිබුණ දේ එහෙම නිකන් හරියට කිසాగොතුමගේ දරුවා Taman ගත් දෙකෙන් මැරලා ගියා වගේ. ඒක දරන්න බෑ කාටවත්. නමුත් භාවනාව කරන කෙනෙක් අතහැරීම දන්න කෙනෙකුට රූපේ රූප සංඥාවෙන් ඉත යනකොට එයාට තේරෙනවා අරමුණට ගැඹුරට යනවා වගේ. සතිය වැඩෙනවා වගේ. තමන්ම ප්‍රතිපදාව ඉදිරියට යනවා වගේ. කෙලෙස් අඩු වෙනවා වගේ. ඒක ඉතින් බොහෝමත්ම ලොකු සම්මාදිට්ඨියකින් විතරයි එහෙම වෙන්නේ. හුඟ දෙනකොට වෙන්නේ බය ඇති වෙනවා. සැක ඇති වෙනවා. කර්මස්ථානාචාර්යවර මාරු කරනවා. කමටහන් මාරු කරනවා භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා මට භාවනා හරියන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ඉතින් මේක වෙන්නේ නැති කෙනෙක් නෑ නමුත් වෙන හුඟ දෙනෙක් මේකට බය වෙලා මේ වෙනස් කරනවා. නමුත් හොඳට උපදෙස් ලැබිලා කමටහන් සුද්ධ වෙලා ගියොත් හොඳට පේනවා මේ රූපයේ වශයෙන් ගත්ත දේ ආස්වාස් ප්‍රසවාස රූපය ඊට සම්මේ කමගේ කය කියන රූපය හොඳටම තේන එක නෑ කියලා. එනත ඒක පැත්තක් තියෙනවා පැත්තක් නැහැ. එක්ක ඒක කඩතුළු වෙලා යනවා. එහෙම නැත්නම් ඒක දී වෙවි යනවා. එහෙම නැත්නම් කුණු වෙවි යනවා වගේ පේනවා. ඉතින් මේකට මූණ දෙන්න තරම් පෞරුෂත්වයක් සතියක් සද්ධාාවක් ලක්ෂයකට කෙනෙකුගේ නැහැ. යහම කෙනාම හිතන්නේ මේ හොඳවට තිබුණ දේ නැස්ති වුණා. ඒක නිසා මට මොකද වෙලා තියෙනවා මගේ සතිය කැඩලා මගේ මේ සීල දෝෂයක් වෙන්න ඇති. සද්ධාවේ දෝෂයක් වෙන්න ඇති කියලා මේක දැක් ගන්න බෑ. මේ ලියන එක නා ලියලා තියෙන්නේ ඒක හරි පැත්තට දැකලා. ඒ නිසා භාවනා කෙරුවට හරියන්නේ නැහැ. භාවනා කරලා ලැබෙන ඒ අත්දැකීම් ටික එහෙම නැත්නම් ඒ අත්විඳීම් ටික, පේන ටික Tamanට මොන විදිහටද ගත්තේ කියන එක තමයි මේ කමඨාන සුද්ධ කිරීමෙන් හදලා දෙන්න හදන්නේ. ඒ නිසා පේන දේත් කියන්න මෙන්න මෙහෙමයි පේන්නේ. එතකොට මේක Taman බයකට ගත්තද සතුටකට ගත්තද ප්‍රතිපදාව දියුණුවකට ගත්තද කෙලෙස් අඩුවීමක් ගත්තද නැත්නම් සත්‍ය කැඩනොයි කියලා ගත්තද පශ්චාත්තාවයක් විතර ගත්තද රහෙන් අයින් වුණා කොන් වුණා වගේ ගත්තද කියන එක මතු කරලා දෙන්න පුළුවන් නම් මතු කර ගන්න පුළුවන් නම් සාකච්ඡාවෙන් කමඨාන සුද්ධ වෙනවයි කියලා කියනවා නැත්නම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ ඒ නිසා මේක මතක තියාගන්න මේක රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා මේකට මෙතනදී හරි ලස්සන දාර්ශනික පැත්තෙන් එහෙම නැත්නම් මේ ආධ්‍යාත්ම අරුදුම ලස්සන වැඩක් වෙනවා. ඒ මොකද්ද? දැන් මේ පේන රූප සංඥාව හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයේද කියලා කියන්න බෑ. හිතෙන් ආපු එකක්ද අතගාලා බලන්න පුළුවන්කද කියන්න බෑ. මේ රූප සංඥා මමද මම නොවේද කියලා කියන්නත් බෑ. මේ රූප සංඥාවේ සීමා මරියදාවල් නැති වෙලා යනවා. දැන් මේ මම සහ මම නොවේ කියන හිතපෙව වගේ මා තුලත් පිරිහීම සිද්ධ වෙනවා මම නොවේ කියන එකත් පිරිහීම සිද්ධ වෙනවා නිකන් හීනයක් පාටපත් වෙනවා මායාවක් පාටපත් වෙනවා මිරිඟුවක් පාටපත් වෙනවා එතකොට ඒ කිනාට තේරෙනවා ඉස්සර මම මේ දේවල් වල හොඳ පැහැදිලි වෙනසක් වෙනවා මේක මම සහ මේක මම නෙවෙයි කියලා දැන් පේනවා ධාතුන් වලට දන්නේ නැහැ ඇතුළේද ඉන්න පිටද ඉන්න කියලා ධාතුන් දන්නෙත් නැහැ ඒවා ඉන්න ගෑනුවකගේද පිරිමියකද කියලා ධාතුන්ට ඕනකමකුත් නැහැ කාටවත් දුකක් දෙන්න. මේ තමයි ධාතු ස්වરૂපය. ධාතු වල ඇතුළ පිටිත වෙනසක් නැහැ. එනිසා මෙතෙන්ට ගිය කෙනා ඒ කියන්නේ රූප සංඥාවට ගිහිල්ලා බය වෙන්නේ නැතුව බලන් ඉන්න කෙනාට පේනවා අපි කොච්චර හීනෙකද ජීවත් වෙන්නේ කියලා. අපි කොච්චර මිරිගයකද ජීවත් වෙන්නේ කියලා. අපි කොච්චර මතයක මදයකද ජීවත් වෙන්නේ කියලා තේරෙනවා මෙව්වත්නේ අපි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ මේකනේ මේ ගහ බැන ගන්න මේකනේ මේ පංගු peeru බෙදා ගන්න හදන්නේ මේ උලඟ බෙදා ගන්න හදනවා වගේ එහෙනම් මේ මුහුදේ කොටසක් කඩා ගන්න හදනවා වගේ ඉතින් අන්නෙතෙන් යනකම් භාවනා කරලා මේ මොකටද මේ රණ්ඩු සරුවල් කරන්න කියන එක දැනගන්න බණ ඇහුවට හරියන්නේ නැහැ දන් දුන්නාට හරියන්නේ නැහැ භාවනා කරලා මෙතෙන්ට ඇවිල්ලා ඒක හරියට තේරුම් ගත්තනම් මේ තමයි ධාතු ස්වરૂපේ කියලා. ඕක කල්දා නිවන් දැකලා මිසක් ඕක මකන්න බෑ ඒ හිතෙන් ආයේ. මොන જાති කරත් මකන්න බෑ. එනිසා මේව මේ හැබැයි වෙනස්කම් ජීවිත ගමනේ විශේෂ ජීවිත ගමන නෙවෙයි. මේ ආධ්‍යාත්මික ගමනේ හැබැයි වෙනස්කම් හොඳ හැතැම්ම කනු ඉතින් ඒවා මේ විසුද්ධි වශයෙන් තමයි මේ ਸਰවඥාංශය පෙළලා තියෙන්නේ මේ සත්‍වවිසුද්ධිය නැත්තම් අපේ රතවිනිස සූත්‍රයේ විසුද්ධි වෙනවා. ඒක හරියට වැඩෙනකොට වැඩෙනකොට සර්පෙක් හැවහලනවා වගේ. අලුත් ඇතුලෙන් එන හැම එනකොට පිටහම හැලෙනවා. ඒක ආය ගන්නෑ. ඒ හැවිච්ච හලක් කවදාකවත් ආය ගන්නෑ යා. ඊට පස්සේ අර තියෙන එකත් හැලෙනවා. ඉතින් ඔහොම මේ සුද්ධිය වෙන්නේ. ඉතින් දවස් තුනක වැඩමුළුවකදී මේක සිද්ධ වුණායි කියන එක සතුටු වෙන්න ඕනේ. මොකද්ද කරන්නේ නිකන් ඉන්න එකයි තියෙන්නේ. මොනවා කරුවත් අනන්න පුළුවන් ඔබ. ওই වෙනදී අවුල් කරන්න පුළුවන් කරන හැමදේම කරන්නේ අවුල් වෙන එක කොට යන්න දෙන එක තමයි කරන්නේ. ඒක විතරයි අපිට බැරි. මොනවා කරුවත් ඇහැට කුණක් වටනවා වගේ. භාවනාවට යන්න ආරින්. මම යා පැත්තකට වෙයි. කරන මිනිහා කෙරුම අක්කා අයින් කරන්න. අයියා මුදුනා තව ගරු වෙන තැන් කරන්නේ නැතුව යන දැයි යන ඔකට යන්න ආරින්. ඒ දෙමළෙන් කියන්නේ සුම්මයිට කියලා. නිකන් හිටපන්. ඒක තමයි බැරි. එතියා මේක ආලවට්ටම් කරන්න හදනවා, උපමට්ටම් කරන්න හදනවා, ඉක්මන් කරන්න හදනවා, ස්මාර්ට් වෙන්න හදනවා. හැම එකෙම වෙන්නේ මේක බාධා වෙනවා. එනිසා ඒ ධර්ම පදමක් ඇවිල්ලා තියෙනවා. දැන් රූප සංඥාවට ගියාට පස්සේ පදම ඇවිල්ලා. දැන් තියෙන්නේ එහෙම හැතපෙන්නන එක තමයි. ඉතින් එතෙන්දි දැන් කරන්න ඕනේ මොකද්ද කියලා අහනකොට කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාන්තිය ගහනකොට අහලා අහලා අහලා ප්‍රශ්න කොටි තහමරු නොදැනුවට නෙමෙයි යහන්නේ. සාරිපුත්‍ර සාංශ කියනවා ඕකට කියන්න තියෙන්නේ අවසෝ ප්‍රපංච කළ යුතු නැති තැනක ප්‍රපංච කරන එකක් ඔය කරන්න කියලා. කල්පනා කරලා අපිට කරන්න දෙයක් නැති තැනක අපි බොරුවට ඒව ගැන වගකීමෙන් කල්පනා කරන්න ගියාට ඇති වැඩක් වෙන්නේ ඒක දැන් සිද්ධ වෙමින් තියෙනවා. අපිට තියෙන එකට නිරීක්ෂකයෙක් වෙන එක විතරයි. ඒක අකිරියක් තමයි ක්‍රියාකාරීකමක් නෑ හැබැයි පුදු අවධියකින් බලනින්න ඕනේ. මේක යන්නේ ධර්මතාවයක් හේතුඵල ධර්මයක් යනවා. මෙතෙන් දෙනකම් මම තල්ලු කරා. එතෙන් දෙනකම් දැන් කස කැවුනා ස්නෝ බෝලින් ඉෆෙක්ට් එක තියෙන්නේ. දැන් ඉතින් මේ කඩාන යනවා. අපි මොනවා කරුවත් මේක බාධා වෙන එක විතරයි වෙන්නේ. අපි නෙමෙයි මම. එතකොට මොකද හිතෙන්නේ කියන්න මොනවද හිතෙන්නේ? කමඩන් සුද්ධුණයි කියලා හිතනවා නැත්නම් බැනුම් ඇවයි කියලා හිතනවා. බලමු බලමු බඩ හොඳට බඩේ ලියයි එහෙනම්. ඔක්කොම සුද්ධ වෙලා යන්න ඕනේ. පළවෙනි කමඨහන් සුද්ධ කිරීම. ඒ කියන්නේ ඔත්තට විරේක වෙලා තියෙන බඩ. ඔය වෙලාවට යන්න ආරින්න. අම්මලාට කරන්නම බැරි දේ තමයි දරුවන්ගේ වැඩවලට ඇඟිලි ගන්න එක. මේ වගේ භාවනා යනකොටත් ඒකට ලුණු ටිකක් දාන්න හිතෙනවා, කහ ටිකක් දාන්න හිතෙනවා, උඹල කෑල්ලක් දාන්න හිතෙනවා. අර පදම් කරනවා. මොන පදමක්වත් තෝරනකොට යන්න දෙනවනම් අන්න අම්මා. අමාරුයි. හරිම අමාරුයි. සිල්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති කමඨහන වශයෙන් ඉඳ ආසනයේ උපවර්තව තැන්පත් අතීතය අනාගතය ස්ථානය කෙනෙකුගෙන නොසිතා කායට සිත යොමු කරමින් ආරම්භක දිනවල මේ මහත් ආයාසයෙන් සිදු කළද දැන්නේ පහසුයි නාසයේ කෙළවර නිමිත්ත ලෙස තබා නාසයට ඇතුල් වන වාතය ආශ්වාසය දිසද නාසයෙන් පිටවන වාතය ප්‍රාශ්වාසය දිසද ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ ස්වභාවය නිරීක්ෂණය කරමින් දුෂ්ටත්වයේ වෙනස්කම් හා වාතය ඇතුල් වීමේ හා පිටවීමේ වේගය හා ස්වභාවය නිරීක්ෂණය කරමින් වායක සිත පිටගියද නැවත මූල කර්මස්ථානයට සිතගෙන අකණ්ඩව ආනාපාන ආනාපානය දැකීමට හැකි වේ පසුව ආශ්වාස ප්‍රශ්වාස වල සියුම් වීමක් හා වේගයේ අඩුවීමක් දැනගත හැකි විය. එය හඳුනාගත නොහැකි තරමට සියුම් වූ පසු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කුමක් සිදු වූයේ සිතිවිල්ලක් පැමිණ නැවත ආශ්වාසයේ ප්‍රශ්වාසයේ ප්‍රකට විය. මේ කීප අවස්ථාවක්ම සිදුවිය සිදුවිය. මේ මා අද දින ලැබුව අත්දැකීම දෙකීමයි. තවත් කීප අවස්ථාවක්ම මෙම ප්‍රශ්නය පැමිණ එය මගහැරිය මුන්නේයයි විශ්වාස කරමි මේ පිළිබඳව බෝවන්සේගේ කාරුණික උපදෙස් පත්මි. මේකදී රචනයේ දෙකට කඩලා ගත්තොත් මුල් කොටස මේ කියන්නේ වෙනදා ආයාසයෙන් කරපු දේ දැන් අතීත අනාගතයට දුවන්නේ නැතුව අරය මෑ ගැන හිතන්නේ නැතුව අතර මෙතන හිතන්නේ නැතුව ඉන්න පුරුදු වෙනවා කියන එක උදාහරණයක් කියන තියෙන්නේ මේ පුෂ් බයිසිකල් එක පුරුදු වෙන කෙනා කවදාකවත් පැදලා නැති ඊට හරි අමාරුයි බයිසිකල් එක කෙලින් කරගෙන වේගයක් ගන්න ඉතින් කකට උදව් වෙන එක කරනවා බයිසිකල් පුරුදු වෙනකන්. ඉතින් ඒකට උදව්වක් නැතුවම බෑ. ටික වෙලාවක් ගියාට පස්සේ යාට තේරෙනවා බයිසිකල් නගලා ටික වේගය ගත්තට පස්සේ බැලන්ස් එක ඉබේ එනවායි කියලා. ඒතර කවුරක්වත් ඕනේ කරන්නේ කකුල බිම තිය තිය තිය ගෙනලා අන්තිමට කකුල් දෙකත් අරගෙන යාට තේරෙනවා වේගය ආවට පස්සේ බයිසිකල මෙහෙට නැමුණොත් එයාම මේ පැත්තට ගන්නවා. බයිසිකලෙම්ම බැලන්ස් එකක් එනවා. එතකොට තේරෙනවා මේක අත්දැකීමක් විතරමයි පොතෙන් ගන්න බෑ. වෙන පිනකින් මේක කරන්න බෑ. කරන්නම ඕනේ. කරගෙන කරන යනකොට ඉස්සන්න හිතනවා මේ රෝද දෙකේ කොහොම බැලන්ස් එකක් ගන්නද කියලා. නමුත් රෝද දෙකක් ගත්තට පස්සේ හිතෙනවා රෝද තුනක් තියෙනට වැඩිය දෙකෙන් යන එක ලේසි කියලා. රෝද තුනක් තියෙනවා ඝර්ෂණ තුනක්. දෙකෙන්. එතකොට ඒකේ ඉන බැලන්ස් එක ඒ ගන්න එක කරපු මනුස්සයර තේිනවා පොත් කියවලා ගන්න බෑ මේක. භෞතික විද්‍යාව ඉගෙනකට ගන්න බෑ. කරන්න ඕනේ. ඊට පස්සේ තේරෙනවා අත් දෙකම හැන්ඩල් එකේ තියාගෙන ඉන්න ඕනෙත් නැහැ. එක අතක් තියාන ගිලත් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටිකක් කරනකොට අත් දෙකම අරගෙනත් යන්න පුළුවන් කියලා. ඇඟෙන් නමන්න පුළුවන් බයිසිකල් එක. ඊට පස්සේ අත් දෙකමත් අතල්ලා රෑ කරුවල යනකොට වලවල වල වැටෙන්නෙත් නැහැ. බයිසිකල් වල එහෙම සෙල්ලමක් තියෙනවා. ඩයිනමෝ මොනවත් නැතුව රෑ දාගෙන යන වලවල් තියෙන පාරක දවල් වැටුනත් වැටෙන්නේ නැහැ. ඉස්සල්ලාම දවසේ බයිසිකල් එක කවුරු හරි අත්තු දවවා තියලා පුරුදු වෙන කාලේ පේනවා මේක මහා දඬු කද්ද මේ දඬු කජ්ජාස්සේ කකුල් දෙකක් ගහගෙන මල්ල යුද්ධයක් කියලා. පහු වෙනකොට නිකාම එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරපු කෙනා දන්නවා මේකේ ලස්සන විනෝදාංශයක් තියෙනවා ටිකක් කල් යනකොට කියලා. නොකරපු එකනා මේවා හිතන්නේවත් නැහැ. කවදාකවත් කරන්න බෑ කියලා පැත්තකට දානවා. ඒ නිසා මේක මේක සෙල්ලක්කාරින්ගේ වැඩක් මේ භාවනාව කියන්නේ. මං කියන්නේ විශේෂම විපස්සනා භාවනාව. ඉතින් ඒක කෙරුවට පස්සේ Tamanට තේරෙනවා මේ පදම මරණ මොහොතේදී කරන්න බෑ. ওই පදම වයසට ගියට පස්සේ ගන්නත් බෑ. ওই පදම ලෙඩ වුණාට ගස්සේ ගන්නත් බෑ. හොඳ හයියක් තියෙනවා තල්ල ගන්නවක් කමන්නේ කියලා කරන්න ඕනේ. කෙරුවට පස්සේ න ආත්ම විශ්වාසයක් තියෙනවා. ওই කියන තරම් ඔය යකා කළු පාට නැහැ. කරනකොට ලේසි කියලා. ඊට පස්සේ මේ අපි මේ දැපෙන දමා ගන්න වශී කරගන්නේ රූපේ. ඊට පස්සේ රූපේ බය වෙලා වගේ එයා රූප සංඥාට ඉඩ දීලා එයා පැත්තකට වෙන්න පටන් ගන්නවා. එතකොට නිකන් තැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ එච්චර හයිය හති නෑ. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒක මේ රූපේ හොඳට වශී කරගත්තට පස්සේ නැත්නම් අරමුණට මුණට බාලා තියාගත්තට පස්සේ ඒක යන්නෙම නිවනටමයි. වෙන තැනකට යන්න බෑ. ඒක ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට රූප සංඥාවල් බාටපත් වෙලා ගෙවන් වෙවි ගෙවන් වෙවි දිගින් දිගට යන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවේදී අර බැලන්ස් කරගත්ත බයිසිකල් එක බැලන්ස් කරගන්නකම් ව්‍යාපාර කරන්න ඕනේ ශක්තිය වැය කරන්න උනාට පස්සේ නමුත් වේගය ගත්තට පස්සේ ඒකෙන් මේක සම්බර කරගෙන යන්න පටන් අර ගන්නවා. ඒ නිසා දෙවෙනි කොටසේ දෙලියලා තියෙන්නේ අර පළවෙනි කොටසේ දක්ෂකම නිසා Tamanට ලැබිච්ච අතවාසියක් ඒ ටික ඒ ටිකේදී දක්ෂකම රැඳෙන්නේ ඇඟිලි ගහන්න නැති මිනිහර තමයි. ඒට යන්න අරින්න ඕන. අපව කැඩුනොත් ආයෙ වේගය අරන් ආයෙත් බයිසිකලක හැප්පුණොත් හරි මොන වුණ කකුල් දෙක බිම තියලා හෝ බැලන්ස් කරලා දෙනවා අපව වේගය ආවට පස්සේ යන්න අරින්න. ඒ නිසා ඒ මෙයා ලියලා තියෙන්නේ වරින් වර ආනාපානට හිත යොදලා ගොරෝසු නැයි කියලා. හොඳට බලන්නේ කියලා මම ඉල්ලා හිටන එක කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. හොඳටම සංඥාව ගෙවුනට පස්සේ කියලා ආයෙත් දීර්ඝ උස්මක් ඇවිල්ලා ආයෙ ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවුනට පස්සේ ආයෙ ගොරෝසු වෙලා ආයෙ තැම්පත් වෙන හැබැයි හොඳට බැලුවොත් පේනවා මේ තැම්පත් වෙලා ගොරෝසු වෙන වාරේ දෙවෙනි සැරේ ගොරෝසු වෙනකොට අච්චරම ගොරෝසු වෙන්නේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයට ගොරෝසු වෙන්නේ. ඊට පස්සේ ආයෙ ගිහලා ආයෙ ගොරෝසු වෙනවා. අච්චරම ගොරෝසු වෙන්නේ නැහැ. ඒක තුල මේ දෙවෙනි මට්ටමේ තම්පතුවක් එනවා. ඒ tempatuව හරි බරසාරයි. මේ යෝගාවචරයට පේන්නේ මුලින් මුලින් tempatuනට ඇවිස්සෙනවනේ. ඇවිස්සෙනවට tempat වෙනවනේ. මේක මොකක්ද ඉවර වෙන්නේ? කොහෙද ඉවර වෙන්නේ? මොකද්ද කරන්න පුළුවන් කියලා මේ ඉවරයක් නැහැ වගේ පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා මොහොත රැල්ලට ගිහිල්ලා බලන්න සාමාන්‍ය මොහොත බින්දින රැල්ල විශාලට ඇරිලා මිනිස්සුකට තරුර ගිහිල්ලා බින්දිලා යනවා. ඒ රැල්ලට අහුනොත් ඔරුවක් පෙරලන්න පුළුවන්. නමුත් මොහොත ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න රැල්ල බිඳෙන්නේ නැහැ. අරතරමට මිශ්ලා හේම් පාත් වෙනවා. තව ගැඹුරට යනකොට රැලි රැලි රැලි පුංචිව මිසක්ක මොහොත ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න රැල්ලේ කලහකාරී ගතිය අඩු වෙනවා කියලා කියනවා. ඒ නිසා කවුරු හරි ධර්මයේ අම්පුත ඇතුළට ගියොත් ගැඹුරට ඔය ගොඩ මොහොතට යන්න හදන එක්කනාගේ වෙහෙස යාට නැහැ. ඔරුව දියත් කරනකොට විශාල රැලි කපාගෙන යන්න තියෙන්නේ. මැදට ගියාට පස්සේ නැහැ. ඉතින් ආයේ ගිහියා කියන්නේ කවුද දන්නවද? ආයේ ගොඩට යන ආයේ දියත් කරන. පහුවෙන්දත් ගොඩට ගන්නවා ආයේ දියත් කරන. ඉතින් හොදෝදමඩි දාන මිනිහට අපි ගිහියා කියලා කියනවා. අමාරුවෙන් ඇතුලට දාලා තේ එකක් බොන්න ඕන කියලා ඔරුවේ ආයෙ ගෙනත් තියනවා එළිය. ඒක ලියලා ආයෙත් දා ගන්න හදනවා ඔරුවට. ආයෙ නටනවා. ඉතින් හැමදාම අර තුනී වතුරේ තමයි කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. වැරද්දක් කෙරුවනම් මොන හරි වැරද්දක්. උනා නම් මොකුත් නැහැ. අම්මලාට ඉන්න බැරි මේ වෙන දේ දිහා බලන්න ඉඳ බැරි කමනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නයි පුතුන් රජුම් කරන්නයි කියලා ඉතින් හැමදම හදනවා. ඇත්ත. ඔරුව දියත් කරගන්න ගමන් කල යුත්තක් තියෙනවා. දියත් කළා ගියානේ දියෙමට ආය කරුණා කරලා එන්න එපා. එනා වගේ පේනවා. ඒ ඒ මම කරන දෙයක් නෙවෙයි. ඒ භාවනා හැටි. ඊට පස්සේ චක්‍ර රාශියක් අරගෙනවා. මේකට මට ඉස්ලාම හම්බුනේ මම මේතරේ ගමන්ටත් ඒ පොත අන්නවා ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියලා පොතක් තියවිලා තිබුණා ඔය රුසියාවේ. ඒක සිංහලට දාලා තියෙනවා ඩයලෙක් භෞතිකව ඩයලෙක්ටික භෞතිකවාදී ද්විඝටනාත්මක භෞතිකවාදී කිය. අන්න ඒකේ මොඩල් එකක් පෙන්ලා තිබුණා මට හරි ලස්සනට මතකයි. බෙඩ් ස්ප්‍රින් එකක් අරගෙන බෙඩ් ස්ප්‍රින් කියලා කියන්නේ මේ මෙට්ට කුෂන් කරන්න ගන්න කොනාකාර මේ ස්ප්‍රින් එක දැකලා තියෙනවද? ලොකු රාමකින් පටන් ගන්න ගෙවිල ගෙවිල ඉවරන මෙච්චර විතර හැතිමේ අන්නේ ස්ප්‍රින් එක වගේ තමයි ලොකු රාමකින් ඇවිල්ලා පොඩි රාමකට ඇවිල්ලා කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරක් මේ ගමන උඩට යනවා. ඒ ඒක හරහා දාලා බැලුවොත් පළවෙනි රාම හරි විශාලයි. ඊට පස්සේ ඒක ඇතුලේ තව පොඩි රාමක් තියෙනවා. එහෙම එහෙම එහෙම ගෙවිලා අන්තිමට ආයේ ඒකේ ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ආන්නේ වගේ හිතක් තමයි බුදුහාමරණටත් ඕක වෙන්නේ. අපි භාවනා කරමුත් ඒක වෙන්නේ. පළවෙනි සැරේ ආනාපාන සංසිතියම ගොඩාක් ගැඹුරුයි. ඊට පස්සේ ඇවිස්සෙනවා. ඇවිස්සලා ආය සංසිත. අච්චර වෙලා යන්නේ දෙවෙනි සැරේ සංසිතෙන්නේ. නික්කම්ම සංසිතන. අයිටත් දෙඩික්මන්ට ඇවිස්සෙනවා. නමුත් අච්චර ඉස්සර ඉස්සෙන්නේ නැහැ. එහෙම එහෙම රවුන්ඩ් රවුන්ඩ් දෙක තුනක් ගියාට පස්සේ තේරෙනවා අර පළවෙනි රවුමවත් ආනාපාන සංසිඳනකම් භාවනා කරන්න අපිට ඉවසීමක් නැහැ. හැබැයි ඉතින් ලොකු වාසියක් ලැබෙන සම්පත් වෙනකොට කයත් තැම්පත් වෙලා උඩ ගියා වගේ දිවි ලෝකෙ ගියා වගේ කහ පාට නිල් පාට ගොඩක් පෙන්වෙනවා. බලනකොට ඒකම යවුසලා ආය විලෝපන කරනවා. කරවන හිටියොත් ඒකම තැම්පත් කරනවා. ආය විශ්වෙනවා. ආය තැම්පත් කරනවා. ඒ චක්‍රය දිගේ බලන්න හිටියොත් යම් මට්ටමකින් අහකට පේනවා මම යගේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක ස්වභාව සිද්ධියක්. ඒක ස්වභාවය කියලා කියනවා භාවය කියලා කියනවා ගති කියලා කියනවා. අන්නේ ගතියට ඉඩ දීලා බලාගෙන හිටියොත් නිකන් ගල්බමුණෙක් වාගේ මැටි බුදු පිළිමයක් වාගේ මේ සිද්ධිය හේම ගෙවිලා එක සැරයක් ගෙවිලා මදි ගෙවිලා ගියාට පස්සේ තේනවා ආය ඇවිස්සුනත් මේකට ගෙවෙන්න ඉඩ දුන්නොත් නැවත නැවත ගෙවෙනවා ඒ නිසා මේ කටයුත්තේදී දෙවෙනි කොටසේ ට කියන්න තියෙන ওই නැවත ඇවිස්සිල්ල මම හිතලා කරන එකක් නෙවෙයි ඒ සබහා සිද්ධියක් ඒකට මට තියෙන්නේ නිකන් බබා හොඳට කිරි දීලා නාවල බුදි කෙරුවට පස්සේ හොන්දටම හතියක් නිදිනවනේ. නිදිලා නැගිට්ටට ආයෙ පොඩ්ඩක් කොට්ටෙට තට්ටු කරම ආයෙ නිින්ද යනවනේ බබාට. බබා නැගිට්ට ඇවිල්ලා ගත්තොත් අතට අඩ නිින්දෙන් ඔකා යටි ගිරියෙන් කෑ ගහනවා. ඔය ඊට පස්සේ කියන්නේ බාල ගිරියා කියලා තමයි උට කියන්නේ. අම්මා කරන්නේ කියලා පොඩ්ඩක් තට්ටු කරලා එහෙම ඊට පස්සේ සැරේ තා අච්චර නිදාගන්නේ නැහැ. පොඩ්ඩක් නිදා කියලා ආයෙ ඇහැරෙනවා. ආයෙත් පොඩ්ඩක් තට්ටු කරලා ආයෙ පොඩ්ඩක් නිදා ගන්නවා. අනේ හතර පස් සැරයක් ඇහැරලා තමයි අපි ඇහැරෙන්නේ. ආන්නේ වගේ ක්‍රියාවලියක් ඔගේ තියෙනවා. අපිට අපිට කියලා නෙමෙයි ඒක කරන්න. අපිට අදාළ නැහැ. ඇයි කියලා අහන්නත් අයිතියක් නැහැ. ඒක සිද්ධ වෙන දෙයක්. සිද්ධ වෙන්නේ ඒව සුභාසිද්ධිය. ඒවට කියන්නේ හේතුඵල ධර්ම. ඒකත් අපි කනගාට වෙලා වැඩකුත් නැහැ. මොකද මම කරන එකක් නෙවෙයි. ඒ කෙරෙන දෙයක්. ඉතින් හිතේ හරියනවා කවුරු දැන් හෙට ගෙදර ගිය ගමන් ටක් ගාලා හරියනවා ඔක දැන්. දැන් දැන් ඔක උණ ගානට ඇවිල්ලා තියෙන. දැන් ගිය ගමන් අයි තැම්පත් වෙන්නෙම නෑ. ඇවිස්සනවා විතරමයි කියයි හෙට මේ වෙලාවට. නෑ? ආනේ තිබිච්චායි. ඉතින් අපි ගේකල් දන්නේ නැතුව වගේ. අපිත් දන්නවා ගේකේ කියන්නේ මොකද්ද. දැන් මේ දින තියෙන ඇවිස්සෙන්නෙම නෑ ඒක යායට තැම්පත් වෙලා තියෙනවා කියලා චෝදනා හෙට ගියාම කිය මොන තාලෙන්වත් තැම්පත් වෙන්නේ නැහැ විශ්ලාමයි තියෙන්නේ කියලා. අනිත් එක ගෙදර ඉන්න මිනිස්සුත් ඕකම කියනවා. ඉතින් මිනිස් ගෑ අද නම් යන්තම් කරදරයක් නැතු ඉන්නවා කියලා දැහෙට මේ වෙලාවේ වලට අර මිනිස් ගෑ මල හොන්තු හිත යවිල්ලා භාවනා කරලා ඇවිල්ලා දැන් අපිටත් නෑ ඉන්න දෙයක් නෑ මතෝ වන්නුනා කියනවා කාංකාරූපේක ඥාන කියනවා. ගෙදර ගෙදර ඉන්න මිනිසුන්නවා ඒ මිනිස්සුත් ඕකම කියයි. මේ වෙලාවට ෂෝක් එකට හිටියා. අද මේ වෙලාව වෙනකොට ඉවරයි. ඇත්ත නේද මං කියන්නේ? ඔය කවුරු හරි ගෙදර කෙනෙක් මට අඳුරලා දෙන්න මං කියන්නම් අනිත් දවසේ කතාව. හරි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සක්මන් භාවනාව පිළිබඳව කරුණු මෙසේ ඉදිරිපත් කරමි. ශාලාවේ කෙළවර සිටගෙන පාද දෙක අවධානය යොමු කොට සාමාන්‍ය වේගයෙන් හතවතාවක් එල්ලෙමි. පාසල් කාලයේ ආචාර්ය පෙරපාලියේ තිබු වමන දකුණ ලෙස ඒ මානුෂ්‍යට වඩා මේකේ ප්‍රබල වෙනසක් අත්විඳෙමි. පළමුව වමන දකුණ ලෙස සෙමින් එය මාරු කරමින් යන විට පොළොව සංක ඒ ගැටෙන විට පොළොවේ ප්‍රධාන සිසිල් බවක් යම් පතුල කිසි කැවෙන බවක් වම් පතුල ඔව් වම් ගැටි පතුල කිසි කැවෙන බවක් පළමුව දැනුමි පාදයේ චලනය ගැන සිත යොමු විට කුකුලේ සිට පා ඇඟිලි දක්වාම මිහිදී යන චලන රටාවක් දැකගත හැකි විය. මානසික පේශී ඇදෙන බව කුකුල කුකුල ළඟින් පාදයේ චලනය දනිස්ස නැවෙන බව හා විලුඹ එසවෙන බව පාදයේ එසවි ඉදිරියේ පල්ලු වෙන බව එසවුණු පාදයේ ප්‍රමේ විම පසිත මේ ඇඟිලි දක්වාම විමට තෙරපෙන බව අද්දුටුමි පාද දෙකෙහි මාමෙන් මාරුවට සිදුවන මෙම සංකල්ප රටාව කෙනෙකු විසින් මෙහෙවන්නක් නොවන බව මට අයිතික්‍රියාවක් නොවන බව පසක් විය මා නොවේ මගේ නොවේ මගේ වසමේ පවතින්නක් නොවේ එන්න අධ්‍යක්ීමට මේ උද අවස්ථාවක් බව දැනුනි මේ වරදක් ඇතුළු නිවැරදි කර ගැනීමට වහන්සේගේ කාර්මික උපදෙස් පදවි වහන්සේට නිවන් දවීමේ නිර්වාණය සාක්ෂාත් ඒ අමුදා වේ කරන නැත්නම් මාච් ෆාස්ට් එකේ දිකට කරන රෙජිමෙන්ටේෂන් කියලා රෙජිමෙන්ටේෂන් කියලා කියන්නේ විවිධ අම්මලාගේ දරුවෝ ගෙනල්ලා එකම කමාන්ඩ් එකට වම කියනට වම දකුණු කියලා දකුණ. එතකොට තියෙන්නේ මෙහෙවීමක්. ඒ නිසා සක්මන් භාවනාවේ මුල් හරිය ටිකක් රෙජිමෙන්ටේෂන් තමයි. අපි මේ හිත යොදවන්න ඕනේ නිසා වම තියුණට වම දකුණ තියන දකුණ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මෙනේ කරත් නැතත් හිත කී කරුණාට පස්සේ වමේ දකුණේ හිටිනවා එතකොට තව ටිකක් ඉස්සරහට යනවා මෙනේ කරොත් ඒක හරි කරදරයක් මේ විස්තර බලා ගන්න මෙනේ කරන්නේ නැතුව හිත විවේක වෙන්න ඇරලා වෙන දේ වෙට පිට යන්නේ නැති බව සාහසු වුණාට පස්සේ වෙන දේ බලන්න හිටියොත් මේකේ පේනවා මනුස්ස ජීවිතයේ අවුරුදු ලක්ෂ කෝටි 40ක් පුරුදු වෙලා තියෙනවා කකුල් දෙක හතරින් ගෙවින කකුල් දෙකට එන්න. එච්චර විශාල පරිණාමයකට පස්සේ තමයි අපි මේ හතර ගාතෙන් ගිය සතා දෙපා සතෙක් බාටපත් වෙන්නේ. ඉතින් ඔතන කොච්චර පරිවේෂණ කරන්න ඇද්ද දැන් අපිට ඇවිදිනකොට ඒක මතක නැහැ මොකද අපි පටන් ගත්තෙම කකුල් දෙකෙන් නිසා එතකොට පේනවා හුඟක් වෙලාට අපි ඉන්නේ එක කකුලෙන් කියලා බර මාරු කරන හැම වෙලාවෙම ඉන්නේ එක කකුලෙන් කියලා. හිතන්න කිලෝ 70ක් මගේ බර එක කකුලකට ගත්තට පස්සේ ඒ කිලෝ 70 අනික් කකුලට මාරු කරනකොට අතින් අතට සිමෙන්ති කොටයක් මාරු කරන්න වන්න කොච්චර අමාරුද කියලා. මාත්‍ය මොනක්වත් අපිට තේරෙන්නේ නැහැ. එයාට මෑට යනකොට තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපි මේක එක්ක නොසලකිල්ලෙන් කරනවා නැත්නම් කර්ම ශක්තියට සිද්ධ වෙනවා. හොඳට හිතේලා බැලුවොත් පේනවා කකුල කැඩෙන්න ඕනේ කකුලේ වගේ තේරෙන්න. උලුක් වෙච්ච දවසේ තේරෙනවා. ඔච්චර අමාරුද කියලා රළු පොලෝක කකුල තියන්න. නැන් දවසේ තේරෙන්නේ ඉතින් කොහොම හරි මේක යෝගාවචරය රිජිමෙන්ටේෂන් නැත්නම් හිත යොදලා චේතනාපූර්වක කරපු දේ අචේතනිකව අනායාසයෙන් ඉබේ කෙරෙන තැනට ගියාට පස්සේ තමයි ඇත්තම භවනා පටන් ගන්න. එතෙන්ට නැකන් පුහුණුවක් තියෙන්නේ මේ. එතකොට තේනවා මේ සංකීර්ණ ක්‍රියාවලියට මම අවශ්‍ය නැහැ. විධාන අවශ්‍ය නැහැ. ඒ වෙලාවට gediya පිටින් ඇවිදිනවා කියලා වචන අපි පාවිච්චි කරන්නේ. කවුරුත් කතා කරන්න ඕනේ වම දකුණ කියන්න ඕනේ කැවිදිනවා. එතකොට පේනවා හරියට තමන්ම ඇවිදිනකොට වීඩියෝ කරලා ඒ වීඩියෝ ක්ලිප් එක තමන් බලනවා වගේ මේ මම නැතුව වැඩ යනවා. මටම පුළුවන් පැත්තකටලා බලා ඉන්නා වගේ එතකොට විතරයි කය විශ්‍රාම වීම කියන එක වෙන්නේ. ඒ හිතාමතා විදින හැම වෙලාවකම කරන රංගපෑමක් විතරයි. ඒක අසමබර ව්‍යායාමයක්. ඒක මේ අනුසන සනසන්න පිනවන්න කරන දෙයක්. නමුත් ඉබේ ඇවිදින වෙලාව හිතන්න අනායාසයෙන් යන වෙලාව තමයි හොඳට තේරෙන පොළොමයි කාන්තාව මත මම ඇවිදිනවා. තරපතු දෙරපු දාන්න නැතුව කොච්චර ලස්සන සුන්දර දෙයක්ද ඒක. එහෙම හිත කවදාකවත් ආතතියක් තියෙන්න බෑ කියනවා. ඉබේ ඇවිදිනවා බරක් නැහැ සමබරයි. බරක් කියලා කියන්නේ විෂම බරක් නැහැ. සම්බර ඇවිදිනකොට ඒක සතුටු වෙන්න පුළුවන්. ඒක ප්‍රමෝද වෙන්න පුළුවන්. මේ තමයි අපිට අවිච්ච මනුසාත්ම භාවය කියලා. ඒ සතුට තුළ සතියක් තියෙනවා සතුටක් තියෙනවා මොන්නම දෙයක්වත් නැතුව ඇහැට රූප නැතුව කන සද්ද නැතුව ගඳට නහයට ගඳ නැතුව දිවට රස නැතුව කයට පහසක් නැතුව හිතට මනෝභාවක් නැතුව මේ සතුට කියන එක හම්බෙටයි දාන්නේ. ඒකට කියනවා මේ ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමානා නොමිලේ ලැබිච්ච මේ මේ නිබ්බිදාවක් බුද්ධ විදිනවා මේ විමුක්තියක් බුද්ධ විදිනවා කියන්නේ. අපි මේ රංගපාන තාක්කල් ඇවිදින තාක්කල් අපේ අත්දැකීම් ආංශිකයි. අර වෙලාවට gediya පිටින්ම ඇවිදින්න පුළුවන් වෙනවා. ඉතින් මේක තිරියන් වෙන වැඩක් කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට මේ විදිහට දවසේ සෑහෙන වෙලාවක් නිකන් පොළොව මත ඇවිදින්න පුළුවන් නම් ලෙඩ සනීප වෙන්න ඔයිට වැඩි බේතක් නැහැ. කොන්දේ අමාරුවට ඔල්රෙඩි බේතක් නැහැ. ධනිස අමාරුවට මොනවටි බේතක් නැහැ. ඒ වගේම පුදුම විදිහට කය විශ්‍රාම කරනවා, කය සුව කරනවා. ඉතින් ඒ නිසා මේ සක්මන් භාවනාව තමයි ਸਰවචනාංශෝ දීර්ඝ ගමන වලට ඉස්සෙල්ලා දැන් මේ දවස්වල හිටියානම් ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලේ දැන් මේ වස්පින්කම් ඉවර වෙච්චි ගමන් චාරිකාව යනවා. සමහරට මාසයක් ඉන්නවා මේ පින්කම් වල. සමහරට ඉන්නේ නැහැ. වස් පවාරණ කරපු දවසේම චාරිකාව වෙනවා. ඒතර මාස 9ක් ඇවිදලා අන්දාසේ වස්වසන තමයි ඉන්නේ ජේතවනාරාමයට. මේ මාස 9ෙම දවසට කිලෝමීටර් 15ක් විතර සපත්තු සරූප පාවිච්චියක් නැහැ. දිගටම ඇවිදිනවා. ඒකට ලෑස්ති වෙන්නේ සක්මන් කරලාලු. ඇඟ ඇඟ කර්මන්නේ කරගන්නේ සක්මන් කරලා. අද අපේ ජාතිය වැටලා තියෙන වෙන මොකක්වත්ම නිසා නෙවෙයි කියලා මං කියනවා අපේ මේ සක්මන් නොකරන නිසා තමයි අපි අද වැටලා තියෙන්නේ. භාවනා කරනවා කියන එක අපි සක්මන් අයින් කළා. ඒක නිකන් හටියට මේ වීලි ආහාරයක් ගන්නවා වගේ. සක්මන් වැටුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඕනේ බඩේ අමාරු රෝගයක් ඕනේ වාත අමාරුවක් ඕනෙම දෙයකට සක්මන් කරන්න. කෙනෙකුට අවශ්‍ය බුදුම විජයට පරියන්කයට හිත කර්මණී කරලා දෙනවා. මේක නිකන් ක්‍රීඩා කරන අය වෝම් අප් කරන යග සෙල්ලම Tamange ඉදියව ඉසව්වට යන ඉස්සලා ඇඟ ටික රත් කරගෙන තමයි යා මේ ඉසව්වට යන්නේ මේ වෝමින් අප් එක තමයි මේ. අද මම දොස් කියන්නේ කියනවනේ මේ හිතවදින්න කියන්නේ මේ බලන්න පත්‍රයක් කරන විහාරස්ථානයක තිබිය යුතුම අංග කියලා තියෙන ලිපියක් කරන මම කවදාකවත් සක්මනක් තියනවද කියලා ලවුඩ් ස්පීකර් සෙට් එකක් නම් අත්‍යවශ්‍යයි. මිනිස්සු අවුස්සන්න කෑගොස්සන් ගාඩ බිම් පෙට්ටියක් අම්මෝ නැත්තම් පන්සලක් නෙමෙයි. සක්මනක් සක්මන කියන්නේ මොකද්ද කියලා. මේ අත්‍යන්තයෙන් තියෙන්න ඕන එක අද නැහැ. මම ගොඩාක් භාවනා මධ්‍යස්ථාන වල ගිහින් තියෙන සක්මන දැකලා නැහැ. ඉතින් මට හිතෙනවා ලුණු මිරිස් නැති හොද්දක් වගේ කන්නේ. ඒ නිසා මේකේ කරන්න එපා. Taman හෝ Tamanගේ දරුවන්ට හෝ ගයක් හදනවා නම් ආකිටෙක්ට් කියන්න සක්මම ලොක් හදලා දෙන්න කියනවා. අඩි 30ක් විතර දිගට වැලි ටිකක් දාලා ඒක ගෙදරකට ලොකු ආඩම්බරයක්. ඒ නිසා සක්මන් කරනකොට මේ විදිහට අනායාසයෙන් සක්මන් කරන තැනටපත් කරගන්න පුළුවන් නම් ඒක වෙන මොනවාක්වත්ම බේතක් ඕනේ පුදුම විදිහට මේ මම මිනිසෙක් මම manussාත් ප්‍රතිලාභය ලැබපු ක්ෂණ සම්පත්‍ය ලැබිච්ච මිනිස්සෙක් බව තේරුණ්ඩ ඇස් දෙකක් තරලා ඔක්කොමත් වැඩක් යනවා හරිම ලස්සන තරම් ඒක නිසා සක්මන අඳුන අඳුනත් ඇති අද තියෙන මේ හරි ලුණු නැති හොද්දකට ලුණු දැම්මා වගේ රසවත් කරලා දෙන්න පුළුවන් භාවනාව ඒ නිසා කාට හරි සක්මන් හරි ගියයි කියලා කියන්නේ දුර ගමනකට ලෑස්තියක් තියෙනවා ඒ නිසා මේ තොරතුරු හොඳයි මම මේ කෙරුවේ ඒකට මගේ දෙන අර්ථකථනය දෙන එකයි ඒ නිසා gediya pitin සක්මන් වෙන්න ඇරියට පස්සේ අපි ඇඟට අර්ථ කුසලයේ සලසලා දුන්නා වගේ ඇඟට අනුකම්පාවක් කරා වගේ ඇඟට මෛත්‍රී කරා වගේ එකක් තමයි මේ සක්මන් කරලා දෙන එක ඒ නිසා කරුණා කරලා මේ ඇඟට සලකන්න සලකන්නේ මොකද්ද මේ gediya pitin ඇවිදින්න ඇවිදින්න ඉස්සලා වම දකුණ කළ පුරුදු කරලා යන්න රෙන්සෝ රොඩෝසු බට්ටේ පැද්දෙන්න වගේ මේක ලස්සනට වැඩ කරන්න පටන් අර ගන්නවා ඒක කායික මානසික සෞඛ්‍යයට ඉතාමත් වැදගත් ඒකයි ඔය සුද්දාගේ තියෙන හැන්දෑවට ඊවිනිං වොක් කියලා එකක්. රැට කාලා ඇවිදලා එනවා. ඒකට හොඳ නිින්ද යනවා. ඊවිනිං වොක් එක නම් යනවා කට්ටිය මේ මම දැකලා තියෙනවා මේ. හැබැයි කික් සපත්තු දාගෙන අච්චර ලස්සනට වැලිමලු හදලා තිනවා එකෙකුට නෑ නෑනි මේ සපත්තු දෙරපු දාන්නතු ඇවිදින්නේ. කකුල් වල මයිල් ඇවිල්ලා තියෙනවා. ලයිසන් නැහැ. මේ පෙරදිනෙන් ආවා ගිය පාර රිට්‍රීට් එකට එතනින් හොඳම සර්ජන් මහත්තයා කතා කරලා කියනවා මට කතාවක් කියවෙලා තිබුණේ නැහැ මම කතා කරන්න හිතාන හිටියේ නැහැ මේ සංවිධායකතුමේ කිව්ව කතා කරන්න කියලා ධම්මජීව හැමතෙම වචනෙන් කියනවා මම මේ සැරේ පොළවේ යන්න ලයිසන් එකක් කරගෙන යනවා කියනවා අපි මෙතෙක් කල් හිටියේ පොළවේ ඇවිදින්න ලයිසන් නැතුව දැන් මට පුළුවන් කිව්වා වැල්ලේ ඇවිදින්න ඒත් මම දැක්කා ඊවර සංඝයා ඉන්න තැනට මේ සංඝයා වහන්සේට දාන ගෙනියන්න කිව්වට පස්සේ අඟල් තුන් කාලේ මෙටල් දාලා තියෙන්නේ. ඒකේ අනකොට මට ඉඳ වෙනවලු. වැල්ල පුරුදු කළා. මම දැක්කලු ධම්මජීව හන්ට බණ කියන්නේ එනවා. මල්පිය විල්ලක්කට වගේ එනවා. කිසිම ගාණක් නැතුළු මම ලබන සැර වෙලා මෙටල් ලොටල් ලයිසන් අරන් යන්නේ කිව්වා. වැලි පොළවේ යන විතර නෙවෙයි පොළවේ විදිහට නෙවෙයි මෙටල් පොළව කැවිද්දත් ඇවිදින පුළුවන්කට ලයිසන් අරන් යන්නේ කියලා. මොකද අපි ඒ තරම් සබහ ධර්මයෙන් ඈත් වෙලාදී. ඒ තරමටම විශේෂයෙන්ම කොළඹ නගරේ පුළුවන් තරම් ඈත් වෙලා. ඉතින් ඒකකොට පොළොව මහී කාන්තාවගේ අපි අර්ත් වෙනවා කියලා එකක් තියෙන අහලා තියෙනවද මන් දන්නේ. ඕනම විදුලි උපකරණයක් අර්ත් කරන්න ඕනේ. අර්ත් කරුවේ නැත්නම් ස්ටැටික් කරන්ට් එකක් ඇති වෙනවා. අපි හැමතැනම ටෙන්ෂන් එක තියෙන ස්ටැටික් කරන්ට් එක තමයි. මෙයන් පොළොවේ බුදිය ගන්න. ගොම පොළොවේ බුදිය ගන්න. වැල්ලට ගිහිල්ලා වැල්ල අසරින් ගන්න. මොනම ගායක්වත් එන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට නොකිය ඔය සක්මනක් කියලා දීලා තියෙන්නේ. බලන්න ඉතිහාසගත වෙලා තියෙන ලංකාවේ තියෙන පැරණි සිද්ධාස්ථාන රහතන් වහන්සේලා හිටපු තැන් වලට රජ්ජුරුව වීදම් කරලා තියෙන ප්‍රමාණය බලන්න සක්මන් හදාන්න. තට්ටු හතර ගොඩනගිල්ලක් හදනට වැඩිය ගල් කපලා හරි ගස්සලා දාලා තියෙන සක්මන් බලනකොට පේනවා කොච්චරක් මිනිස්සයා නැවත පොළොවට කිට්ටු කරලා දීලා තියෙනවද කියලා. ඒක නිසා මේක හොඳ රචනයක් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු පරයන්කේදී ආශ්වාසය හා ප්‍රාශ්වාසය වම්නාසය මත පැහැදිලිව සිටින කයේ සෑහළු බවක්ද සිතේ සත්‍ය සාධක බවක්ද තිබෙති. කෙටි වේලාවකින් දකුණු පාදයේ ගණහිස සහ බඩරු පොද දැඩි වේදනාවක් දැනුනි. ඔබ වහන්සේ පෙරදින දුක් උපදේශ පාර්ති විම අවස්ථාවේදී ආශ්වාස ප්‍රාශ්වාස උත්සාහයෙන් ඉක්ම බැලිමි. වේදනාව හඳුන ගැනීමට සිත වෙනත් සිදුවිල්ල එළඹ ගැනීමට උත්සාහ දරන ආකාරය කකුල දිගාරමින් ලෙස සිතට පද කරන ආකාරයක් පෙනිනි. මෙසේ සිටින විට වේදනාව සුඛ tattයක පත් වී ශරීරයේ තුල ඉපිලෙන ප්‍රේතිමත් ස්වභාවයක් ඇති විය. නැවත ඉක්මනින් වේදනාව දැනෙමි. නැවත නැති වී ශරීරයේ තුල ප්‍රේතිමත් බව ආදී ලෙස පදයන්ගේ අවසන් වනතෙක් තිබුණි. ප්‍රේතිමත් අවස්ථාවේ දැය සිදුවි පිට දීප්තිමත් බවක් ශරීරයක් පැතිරේ දේවි පෙරලී යන ප්‍රකාරයන්ද දැනුනි සක්මන් සක්මනේදී වම් පාදයේ ගැටීම එකක් අපි ඔය ඉවර කළේ මේ. එතකොට මේකේ මුල් කොටස ඇත්තටම මේ රචනය විස්තර කරන්න තිබුණ හරිය ගොඩාක් වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් මේකේ කෙටි කළ තියෙන එක හොඳයි. ඒක නිසා මේ ආනාපානේ කියන අපේ මූල කර්මස්ථානයේ තියේදී එක පැත්තකින් වේදනාව එනවා, එක පැත්තකින් ශබ්ද ඇහෙනවා. ඒ ඔක්කොම තිබුණත් හරියට ට්‍රැක් හතරක් තියෙන පාරක Taman යන ට්‍රැක් එකේ වාහන නැත්තම් දෙපැත්තේ තියෙන වාහන ගැන කතා කරගෙන යන්න එපා. Tamanගේ වාහනේ අනිකයි තියෙන්නේ. අහල පහල දෙපැත්තේ වාහන යනවායි කියලා කලබල වෙන්න එපා. වගේ Taman ආනාපානේ පේන තාක්කල් මේ පැත්තෙන් වේදනාව යනවා, මේ පැත්තෙන් තද්ද යනවා, මේ පැත්තේ හිතිලි යනවා කියලා ගණන් ගන්න එපා. යම් විදියකට ඒ වාහනයක් කියලා අපේ ට්‍රක් එක අපි යන මන් තීරුවට කරදර කෙරුවොත් විතරයි අපි සිග්නල් දාලා බ්‍රේක් කරලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා තව ගොඩාක් අපි යන පාරේ යනවා. ඒවට මම යන නිසා වේදනාවට පාට බහින්න එපා. මම යන නිසා සද්ද වලට එන්න එපා. මම යන නිසා හිතවිලි එන්න එපා කියත හැකි. අපි වගේ සිරිබිරිස්ලා ගෙවතර එහෙම වෙන්නේ නැහැ ඕනර. රජුරෝ බැස නම් එන්නේ නැහැ. රජුරෝ බැස නම් අනික් වාහන නතර වෙන්න. එයාට ස්කෝඩ් එකක් දෙනවා. අපි කවුද? ඒ නිසා අපි ඉල්ලන්නේ නරකයි අපි නිකම්ම නිකන් සිරිබිටිස්ලානේ. අපි යනකොට කට්ටිය යනවා පාරේ. ඇඟේ ඇප්පුන් නැත්තම් ගණන් ගන්න එපා. එහෙම ගියාට යනකොට සමහරට මේ වේදනාව ඇවිල්ලා අපිට තරවටු කරගෙන විසිල් ගහගෙන සද්දබද්ද දාගෙන යන වෙලාවක් තියෙනවා. සමහරලාට කකුල දික් කරපන් කියලා කියනවා දික් කරන්නත් වෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් කවයි කෙනා හරි මොන ක්‍රමයකට හරි දිගට කෙරුවොත් තේරෙනවා. ওই වේදනාව ඔලු උස්සනවා වගේම යාම වේදනාවේ ඔලුව පාත් කරනවා. අපි කියනවා වේදනාව මතුවෙන්නේ වේදනාව මෙචින් යට යන්න මිසක්කා වේදනානාශක ඉල්ලගෙන මතුවෙන්නේ නැහැ. වේදනාවට වේදනානාශක දුන්නොත් වේදනාව ටිකක් දික් වෙන එකයි වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කියනවා හෙම්බිරිසාවක් ඇදුනොත් දවස් 4ෙන් සනීප වෙනවා. බෙහෙත් කෙරුවොත් දවස් 6ක් යනවා. හෙම්බිරිසාවෙන් දවස් 4 යන්න. ඉතින් මේ දොස්තර නෝනලා ඌවා කියනවට කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමති එම්පිරිසාව එන්න මෙසලා පොලිමට ආවොත් කියනවා පමා වෙලා ඉන්න බෑ අපිට කරන්න බෑ එම්පිරිසා එනකොටම එන්න කියලා. මොකද පැන්ඩෝල් විකින් එන්න කාන්නේ. ඒගොල්ලන්ට සක්කියක් හරි හම්බ වෙන්නේ. එයා දොස්තර. හරි ඒ ඒ එන ඉතින් දොස්තර වෙලා නැහැ කියන්නේ. නැත්තම් මොකද තියෙන දොස්තර වෙලා. ඉතින් ඒක නිසා මේ කිසිම ලෙඩක් ඒකෙන් සනීපෙන්නේ මිසක් ඔය ලෙඩ වලට දොස්තර කෙනෙකුත් එක්ක ලෙඩ උපදින්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ ලෙඩ එන්නේ ඉස්සෙල්ලා චෙක් කරලා බලන කොයි ස්පෙෂලිස්ට් කොයි ස්පිතාලෙද ලෙඩ ඇවිල්ලා නැහැ තාම. බුක් කරලා ඉවරයි. ඉතින් ඒකට අර ලෙඩේ පොඩ්ඩක් දික් වෙනවා. ඒ නිසා ඕනේ ලෙඩක් එන එක නැති වෙන්නයි. ඒ නිසා පොඩ්ඩක් බලන්න ඉන්න පුළුවන් නම් පොඩ්ඩක් ඔය ඉන්නටදී පොඩ්ඩක් බලන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඒක නිකන් තර්ජනයක්. ජීවිත තර්ජනයක්. එහෙම නැත්නම් අපි දන්න දැනුමට තර්ජනයක්. නමුත් බලාන හිටියොත් ඕලෙම ලෙඩක් නැතුව නැත්තම් මැරෙනවා. ඉතින් ඉච්චරනේ ඉතින් ඕක මං කියන්න ඕනේ නැහැ. ඔය කොච්චර ලෙඩවත් කියනවා නිකන් සාමාන්‍ය කියනවා නොමැරෙන වෙදෙක් දැකලා තියෙනවද කියලා. උන් දැත්තම් දිවට කෙදිරි ගාගෙන ගාලා අමාරු වෙලා තමයි මැරෙන්නේ. අනිත් දොස්තරලා හොඳටම දන්නවා. අනික් අයට වැඩිය පොඩ්ඩක් ලෙඩ වැඩි දොස්තරලාට කියලා. අනික් කට්ටිය ලෙඩත් මෙයාගේ ඔළුවේ නේ තියෙන්නේ. <laughs> ඒ වාට්ටුවට ලෙඩෙක් සනිපෙලා යනවා. මම වාට්ටුව ඉවර වෙන්නේ නැහැ. <laughs> හැමදාම ලෙඩ පව්. මම මේ දොස්තරට බයිට් එක හරිනේ. <laughs> මම මේ නිකමට කිව්වේ. දැන් මගේ වට අහලා වෘතු වෙලා තියෙන්නේ. ඒ නිසා වේදනාව තිබුණාට වේදනාවට කතා කරොත් වේදනාව අපිට කරදර කරනවා. වේදනාව වෙලාවේ පුළුවන් තරම් ආනාපාන දෙක හිටියොත් මෑ නැති වෙනවා. ඒකට හරි විජයග්‍රාහී හැඟීමක් එන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ ඉන්නවයි කිය. සතිය වැඩෙනවායි කියලා. කෙලෙස් අඩු වෙනවයි කියලා. ඒකත් වැඩි පෞරුෂත්වේ. මේකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා. විශ්වසනීයත්වයක් ඇති වෙනා මේ කවුරුත් නැටුවට අපි නැටුවොත් අමාරුයි. එමන කරබනේ හිටියොත් ඒක එහෙම නතරලා යනවා. එතකොට අර ප්‍රීති ප්‍රමෝද ආදී චෛතසික පුදුම විදියට බලවත් වෙලා ඉන්න පටන් අර ගන්නවා. ඒ මොකද දෙවන්නේගේ බේතක මොනම උපකරණයකින්වත් ප්‍රයෝජනකින් තොරව සතියෙන් පමණක් මේ පැමිණෙන සියලු ප්‍රශ්නට උත්තර තියෙනවා. කායික රෝග විතර නෙවෙයි මානසික රෝග වලට. ආහන්නේ ඒක අත්දකින්න වෙලාවේ තේරෙනවා මේ manussත්ත්ව ප්‍රතිලාභයේ මේ බුද්ධෝත්පාද කාලේ මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන එක සාක්ෂාත්කරණය කරනකොට බුදුම මේ බැටරි charge වෙන ගතියක් එන්න පටන් ගන්නවා. බුදුම සතුටක් එන්න පටන් අර ගන්නවා. මේක තියෙද්දිනේ අපි මේ එක එක එක බෙහෙත් හොයලා දඟලන්න පටන් අරගත්තේ මේ සත්‍ය පුරුදු කරනවා නම් කියලා. එතකොට ඒ කෙනාට තවත් ලෙඩක් වෙනවනම් තවත් සද්දයක් වෙනවනම් තවත් කලබලයක් වෙනවනම් කමන්නේ මම මේ කාගෙන යන්න ඕන කියන වගේ හරි මේ උත්ප්‍රේරණය වෙන ගතියක් කරදර ආවට මම කරගෙන යන්න කියලා ගතිය තියෙනවා ඉතින් ඒක තමයි අපි දරුවන් උගන්වන්න ඕනේ ලෙඩ වෙනකොට අර කරපම් මේක කරපම් උපකරණ යන්ත්‍ර කියන එක නෙමෙයි එතකොට උන් කොර වෙනවා උන් ඒවට යැපෙන ගතිය වැඩි වෙනවා ඒවා තිබුණාට කමන්නේ නමුත් ධර්මයේ සරණ තියනවා කියලා එන්න පටන් ගත්තට පස්සේ මම දන්නේ ඒක මේ කිසිම ආගමක් જાතියක් මොකක්වත් නැතුව දෙන්න පුළුවන් දෙයක් ඒක පුරුම පඬිස්සංශ කියනවා යම් වෙලාවක සතිය වැඩෙනකොට කෙලෙස් අඩු වෙනකොට ප්‍රතිපදාව විදිහට යනකොට ඒ කරන කෙනාටම තමයි එකවරටම එතකොටම තේරෙන්නේ ඒටයි කවුරුත් ඇවිල්ලා සාහිතික ලියන දේ ඔබ ඉදිරියට යනවා කියන්න ඕනේ මොකද අර තියෙන අතතිය අඩු වෙලා යනවා අර තියෙන අසහනිය නැති වෙලා යනවා එයාට තේරෙනවා මෙතෙක් කල් කද්දාකත් උත්තර තිබුණේ ප්‍රශ්න වලට උත්තරයක පෙර නිමිති පේන්න පටන් ගන්නවා මේක නෙමෙයි නිවන කියන්නේ මේක අපි යන ගමනේ හම්බෙන අතුරුඵලයක් පමණයි නමුත් ඒක අපේ පවන් සලන සුළුයි සම්පහන්සනය කරන සුළුයි ඒක තමයි භවනා ජීවිතය ගත කරන කෙනෙකුට භ්‍රමචර්යය ගත කරන කෙනෙකුට වරින් වර වරින් වර මේ වගේ පවන් සැලිලෙනවා එතකොට කාලයක් හිත සතුට වෙනවා හුඟක් එන්නේ හොඳ පැත්ත නෙමෙයි හුඟක් එන්නේ නරක තමයි නමුත් වරින් වර මේ වගේ දේවල් එනවා ඉතින් මේකේ වටිනාම වාසිය තමයි මේ වගේ පොදු කමටහන් සුද්ධ කරන කරනකොට එක්කෙනෙක් ලියපු ගමන් අනික් කටියටත් නිකම්ම කුප්පිය පිටලා එනවා බැටරිය charge වෙලා යනවා දැන් තනි තනිය කමට අංශුද්ධ කරා නම් ඒත් වෙන වෙනමනේ කතා කරන්නේ. පොදුවේ කතා කරනකොට ඉතින් ඒක නිසා සමාජයට සංවිධායකයා මේ වගේ ලියුම් ලියලා දානවා. කට්ටිය චූන් කරලා ගන්න. එහෙම කද්දන්නෙත් නෑ මේක. නැත්තම් ඇත්තට ලියනවා හොඳයි. ඒ මොකද භාවනා කරලා තමන්ම මේ දඬුපණි ගගා හිටපු එකනා ඇවිද ගන්න ඉගෙන ගන්නවා වගේ එක හරි උරතලයක් එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා Nissan වනේ මේ හඳුල්ලා දීපු මේ පොදු කමඨාන සුද්ධ කිරීමේ හරි ලොකු ආනිසංසයක් වෙනවා. අපි ඔක්කොම එක පවුලේ අය වගේ මේ සම්බන්ධ වෙන්න පටන් අර ගන්න. ඉතින් නරකෙව්වත් දෝෂයක් නෑ. හැබැයි නරක එන විදියට ලියනවා නම්. ඒ නිසා මේක මතක තියානින්න ඒ ඔය ඔක්කොටම එකම පොදු එක සාධකයයි තියෙන්නේ ආත්ම විශ්වාසය. තමන් කරන දේ පිළිබඳ ආත්මවිශ්වාසයෙන් යනවනම් බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා විදේවතෝ පණකින් නාමන සිජ්ජති කියලා. වීර්යවන්ත ඇති මිනිස්යාට මොනවද විඳගෙන යන්න බැරි කියලා අහලා තියෙනවා. ඕනම දෙයක් විනිවිදන යන්න බලා. මුණ දෙන්නේ නැහැ. ඒක ටික කාලයක් යනකොට එනවා. ඒක වෙලා තියෙන ඒක සංක්‍රමණික රෝගයක්. එක්කෙනෙකුට આવොත් ළඟ ඉන්න එකනටත් ඒ ශක්තිය එන්න ගන්නවා. එක්කෙනෙකුට ධෛර්යය આવොත් ඒක ළඟ එකට භාවනා කරන අනික් අයටත් ඒක බොහෝ වෙන ලෙඩක් වාටපත් වෙන නිසා අපි ලොකු සාංශින්න කාලේ කියනවා භාවනා නොකරට කමන්නේ භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති. එතකොට අර අතිරේක ලාභ ලැබෙනවා. මේකත් විතර එළියලා අපි එකක් දන්නේ මටත් ඒක සැකයි මේ මෙයා භාවනා කරනවා නම් මෝ කරන්නේ කට්ටියගේ නමට ලියුම් ලියලා දාන්න. දාලා අපේ වැඩිපුරව හරිම සාර්ථකයි කියලා ඒකට පත්තරෙත් දානවා. සක්මන සක්මනේදී වම් පාදයේ ගැටීම දකුණු පාදයේ ගැටීම ආදී ලෙස බලමින් පියවර කීපයක් සක්මන කරමු. ටික වේලාවකින් වම දකුණු ලෙස නව පාදයේ බොරුබුල ස්පර්ශ වීම. බොරුබුල ස්පර්ශ වීම නොවීම ආදී ලෙස අකණ්ඩව පෙනෙමි. එවිටද පරයන්කේදී බොරුළු දැනෙන විට දැනෙන වේදනාවට වඩා ශරීරයේ තුල ප්‍රීතිමත් ස්වභාවයක් දැනෙන්නේ ඔය විදිහට අර මේ වෙනදනම් බොරළු වෙනකොට සිද්ධෙනවා කියලා නේද දැනෙන්නේ. දැන් මේ භාවනාවෙන් ලැබෙන අත්දැකීමක් බව දන්නකොට ඒක මිහිරි වේදනාවක් බාටපත් වෙනවා. ඉසනම් බොරළු වෙනකොට ඒ කරදරයක්. ඒ නිසා ඔයියත් මම ගියා හදිසියව සුබදරාමේ සංඝයා වහන්සේලා 69ක් ඇවිල්ලා හිටියේ ඒකයි මම මේ ගියේ ඒකට අනුග්‍රහ කරන්න. ඒ එතන ඉන්න හාමුදුර කෙනෙක් ඒකට විතර භාවනා කරලා තිබුණේ නැහැ. ඒ හාමුදුර කෙනෙක් කියනවා මේ මම භාවනා කරන්න ඉඳගත්තට පස්සේ ශරීරේ හරියට වේදනාවෙන් පටන් ගත්තයි කියලා. ඉතින් ප්‍රශ්නයක් අහුවා මේ වේදනාව කියලා කියන්නේ සතියේ තියෙන නිසා සතියට ලැබිච්ච තෑග්ගක් කියලා දෙහිතෙන්නේ නැත්නම් සතියට හරි ආදුවක්ද කියලා. වේදනාව දැනීම. ආමඳුරෝ උත්තර දුන්නේ නැහැ. විනාඩියක් විතර ගිහිල්ලා මයික් එක කිල්ලන කිව්වා හරි ආදුවක් වගේ පේන්නේ කියලා. ඉඳගත්තර පස්සේ කයි වේදනාව දැනෙන එක සතිය වැඩි වෙනට අරියාදෝ. මම කව භාවනා නොකර හිටියනම් ওই වේදනාව දැනෙන්නෙත් නෑනේ අපිට. අද දැනෙන්නේ සතිය තියෙන නිසානේ. ආ ඔය එහෙම බලනකොට නම් මේ වේදනාව කියලා කියන්නේ සතිය තියෙන බවට ලකුණක් තමයි කියලා. එනිසා අපි වෙන වෙලාවක කකුලේ ගලක් කරනොත් අපි ඒකට බැනලා යනවා ගලට බැනලා යනවා. සක්මන් වලට ගලක් කරනොත් ඒක සතිය තියෙන බවට ඒක ලකුණක් වෙනවා. ඉතින් මේක සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරහ කරගන්න. භාවනා කරනකොට වෙත පැමිණෙන දුක පැනිරහ කරගන්න. මේක ඉතින් මොනවා කරොත් එන්න තියෙන දේ නේ ඔකට අන්නලා වැඩක් නැහැ. අන්නේ වගේ සතිය තියෙන මනුස්සයා ඒ බාධකයේ සාධකයක් කරගන්න. ඒක නැති කෙනා ඉතින් චර්චුරු ගන්න. අරකටත් චර්චුරු ගන්නවා මේකටත් චර්චුරු ගන්නවා කරපුටත් චර්චුරු ගන්නවා වෙච්ච දේටත් චර්චුරු ගන්නවා ඉවරයක් නැහැ. භාවනා කරපේකනා ඒ කාටවත් කතා කරන්න යන්නේ බලන්න මේක සතිය තියෙන නිසා දැනෙච්ච දෙයක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා. ආධුනිකයා කියනවා සතියට බාධායි කියලා. නමුත් හොඳ ප්‍රවීණ යෝගාවචර කෙනෙකුයි සතිය තියෙන නිසා තමයි මෙව්වවත් දන්නේ. අපි නැත්නම් අපි අතීත අනාගතේ ඉන්නේ. ඒක නිසා අර පැමිණිච්ච හිරි හැරය හරියාදුව හරිපත්‍ර දාගත්තට පස්සේ එහෙම එක්කෙනෙක් එක පවුලක ඉන්නවනම් මුළු පවුලම සාමකාමී වෙනවා. මම කියන්නේ ඒකට ෂොක් ඇබ්සෝබර් එක කියලා. වාහනේ තියෙන shock absorber එකක්. වාහනේ වලක්ක වැටුන රෝදේ ඒ එන shock එක ඒක උරා ගන්නවා මිසක් මගියට දැනෙන්න හරින්නේ නැහැ. suspension system හරිම ගණන්. වාහනේක තියෙන උත්තම system එක suspension තමයි ස්ප්‍රින්ග් shock absorber තියෙනවා තමයි hydraulic තියෙනවා. ඒකෙන් තමයි අර පැත්තකට එන බර අනික් අයට නොදැනී දරා ගන්න. ඒ නිසා අපි වෙත පැමිණිච්ච එක කාටවත් දෙන්න එපා. දීලා මොන මොන මේ මිනිස්සුත් ඉන්නේ දුකේ. අපි කිව්වයි කියලා මොකක්ද ඇති වෙන්නේ? Taman ඒක කාගෙන ඉන්නකොට එයා සමාජයේ තියෙන ප්‍රශ්න අහගෙන ඉන්න මිසක කාටවත් දෙන්න යන්නේ කාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒක භාවනාදී අත්‍යවශ්‍යයි විශේෂම නායකත්ව පුහුණුවේදී පරිපාලන ශේෂ්ත්‍රයේ චර්චුරු ගාල බෑ. නිකන් දුක දැකපු නැති කෙනෙක් වගේ අනේකයි තියෙන භාවනා කරනකොටත් ඒක වෙනවා. ඒ ප්‍රශ්න දෙවන පදයක් කියයි. පදයෙන් නිදගත් වහම ආස්වාසිය පාස්වාසිය ඉතා පැහැදිලි ලෙස දැනුනි. කයිත්ම සහැල්ලු ආකාර අභ්‍යන්තරයේ හිස් බව බවකු දැය සිදිරිපිට පෙරට වැඩි දීප්තිය තිබුණි. ටික වේලාවකින් සිදුවිලි කෙරෙහි වෙනවත්කම යා මතුනවත් මතුනවත්කම යාමක ඇතන් විට දැනුවත්ව යාමක සිදුවිය. එසේම වරින් වර පාදයේ වේදනාව ඇති විය. මන් අවස්ථාවල තිබූ දීප්තිය නැති විය. එක්වරක කය ඊතා සහැල්ලු වී දීප්තිමත් බව වැඩි වූ දැඩි සතුටක් දැනුනි. එය හඬනගා සිනාසීමට තරම් වූ සතුටක් විය. මෙම පරිගණකයේ විනාඩි 40 පමණ අවසන් විය. ඉන් පසුවද කය තුළ හිස් බවක්, සැහැල්ලු බවක් භාවනා නොකරන අවස්ථාවේදීද තිබුණි. භාවනාව තවදුරටත් වර්ධනය වර්ධනය කර ගැනීමට මාර්ගය පෙන්වා දෙන මේ අයෙමි. ඔබ වහන්සේගේ මුදුන් දිනු පසු මේක අන්තිමට කියලා තියෙන විවේකී බව, තැහැල්ලු බව සමහර විටක භාවනා නොකරන කෙනා පාළුවක්, කම්මැලිකමක් කියලා තේරෙනවා. භාවනා කරපු කෙනාට හුදකලාවක් විවේකයක් බාටපත් වෙනවා. ඒ නිසා අපි විවේකීව තනියම ඉන්නකොට අපිට දැන මේ පාළුව, මුස්පේන්තු ගතිය භාවනා කරනකොට හරි පිටියට කමඨාන් සුද්ධිය කියන කියන්නේ මේක හුදකලාව කියලා. මේකට කියන්නේ විවේකයේ කියලා. මේකට කියන්නේ පිරිච්ච ගතිය කියලා. මේකට කියන්නේ සම්පatti කරගතිය කියලා. ඒ නිසා අපි ගෙදරක ඉන්නකොට බලන්න පාලුකම එනකොට කොච්චර උපක්‍රම කරනවද කියලා රේඩියෝ එක දානවා පත්තරේ බලනවා කාටද කතා කරනවා මොනම ක්‍රමයකින්වත් පාලුකම එන්න දෙන්නේ නැහැ. ඒක අපි කොන් වුණා වගේ යටේ. භාවනා කරනකොට මේක සම්පූර්ණ බහන උසස්ම ප්‍රතිඵලයි. ඒකයි මේ ගිහි ගෙදර ජීවිතයයි මේ භාවනා කරනකොට හම්බෙන උදේකලාවයි දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. නමුත් ගිහි ගෙදර හිටියත් උදේකලාව අඳුරන කෙනා එයා දන්නවා මේ කුපය ගන්න හැටි. කලීසු යුතුයකම් කරනවා නමුත් පුළු පුළුවන් වෙලාවෙ බලනවා මේ විවේක ගතිය මේ හැල්ලු ගතිය ගන්න පටන් අරගත්තොත් එයාට තේරේ කවදාද මේක අපි උප්පත්තියෙම ලැබු දෙයක්. ඔය උදේ කලාවට ආයෙ ගෙවන්න දෙයක් නෑ ඒක ගෙවලා තියෙන්නේ මේ කරදරකම් කටුල වලට තමයි අපිට කතයක් කරන්න තලන්න තියෙන්නේ. මේ ලස්සන හම්බෙච්ච මේ උදේ කලාව තියේදී දරුවන්ගේ ප්‍රශ්න නැත්තම් දරුවනේ දරුවනේ ප්‍රශ්න හරි කතා කරගෙන. නැත්තම් ටෙලි ටෙලිවිෂන් එකේ බලනවා රටේ තියෙන කුපාඩිකම් මොනවද කියලා. ඒකේ ඔක්කොම දවසට රේක කරලා විනාඩි 5ට ගෙනත් දානවා. පිච්චි තියෙන අපරාධ ටික තේරෙනවා. ඉතින් ඒක බත් කනකොට මාළුවක් වගේ. ඒක නැත්නම් බත් ගිලෙන්නෙත් නැහැ. ඉතින් කොච්චර භවනා කරත් අර KMC ගේ කුණු කෝඩි වගේ මේක ඔලුවට දාගන්න නැත්නම් අල්ලපු ගෙදර එක්ක නැවිලා ටිකක් දානවා. ඉතින් ඊට මෙටි වෙරි කොච්චර හොඳ බලන්න කැලේ තනි වෙලා ඉන්න ගියාම මොකක්වත්ම නැහැ. නැත් ගෙදර ඉන්න මිනිස්සුන්ට කියන්නේ කැලේ ඉන්න එක වනචර වැඩක් කියලා. අර බුදුහාමුදුරුවෝ ලොකු වෙලා ඉන්න නිසා අපි ෂේප් එකේ ඉන්නව නැත්නම් අපිට බනින්නේ මේ gedara ඉන්න බෑ මූණ දෙන්න බෑ ප්‍රශ්න වලට වනචාරියව ගත කරනවා වනචර කියන එකම තමයි කියන්නේ. ඔල හිතන්නේ මේ අපි කැලේටලා ඉන්නේ මේ ඔය කරන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිකම කරදරීමක් කියලා. නෑ කක්කවලට ගඳට යන්නේ. ඌරව කක්ස අසුචිලි නැගිටලා ඇවිල්ලා සිංහයාට කියනවා "වරිය කොබුලෝ නම් ගහගන්න" කියලා. සිංහයා යන්නේ නෑ. උරට බයින්ද නෙවෙයි. කක්කවල ඉඳින එකයි හපන්න ගියා කක්කනේ හැපෙන්නේ. ඒ නිසා මේ හුදෙකලාව අඳුරන්නේ නැති එක තමයි මේ ජනමාධ්‍ය කියන එක. ඒකේ වැඩිම අපේ කනට වෙළඳ ප්‍රචාර මාර්ගයෙන් ජනමාධ්‍ය මාර්ගයෙන් බොම්බාඩින් එක එක එක එක එක එක දාගෙන ඉන්නවා. ඒතින් බලනකොට කැලේ ජීවත් වෙන එක ඒ කියන්නේ කැලේ ඉන වනසත්තු පවා හරි වටිනවා. ඒ නිසා පුළුවන් තරම් පුරුදු කරන කැලේ හිටියත් ගමේ හිටියත් ඒ තමන්ගේ හුදේකලාවේ එක ඉඩපාඩුවක් වගේ නිකන් තමන් වටේට යම් ඉඩපාඩුවක් ඇති කර ගන්නවා. අන්න ඉඩපාඩුව නැත්තම් කැඹරනවා කියලා හිතා ගන්නවා. වැඩිම කඹරනවා කිසි ස්පාසුවක් නැහැ. වට කරගෙන කඹරනවා. නමුත් අපි අපේ හුදේ උදේ සුභසිද්ධිය සඳහා අපිට පුංචි ඉඩපාඩුවක් ඕනේ. ඉඩපාඩුව තමයි අපිට වැවෙන්න පුළුවන්. ඒ නිසා ඒක නොලැබිලා තියෙනවා නම් දැනට මං කියනවා පෙරපින් නැතිකම කියලා. අපිට ඒ තරම් සමාජශීලී ජීවිතයක් ගත කරන්න වෙලා තියෙනවනම් අපිට තරම තද වෙච්ච ජීවිතයක් ගත කරන්න තියෙනවා. ඒ කියන්නේ පෙරපින් නැතිකම. ඒ නිසා කාගේවත් ලෝකෙට ප්‍රශ්න දාන්න යන්න එපා. කාටවත් බනවන්න යන්න එපා. පුළුවන් තරම් බලන්න තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳගෙන ඈත් වෙලා ජීවත් වෙන. ඒකට ඉස්සරහට තමන්ටත් ඒ විවේකී ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනාවෙන් ලැබිච්ච හැබැයි මේක බුද්ධියට සින්න වෙන්නේ නැහැ. එදිනදා ජීවිතේ සම්මා ආජීවය සකස් කරගෙන යහපත් ජීවන රටාව සකස් කරන මේ අනුන්ට කරදර කරන ඇලි ගලි වාසියෙන් පොඩ පොඩ අයින් වෙන තරහට නෙවෙයි ඒ සෞඛ්‍ය සඳහා ඒක කරන්නේ උදේකලාව සඳහා ඒක කරන්නේ ආන්න ඒකට කාටත් විවේකේ දෙනවනම් තමටත් විවේකේ ලැබෙනවා ඒ නිසා මේක ලැබිච්ච කෙනාට හිතා ගන්න පුළුවන් ජීවන රටාව සකස් කර ගන්න ඕන සම්මා ආජීවය සකස් කර ගන්න ඕනේ ඇලි ගලි වාසිය පුළුවන් තරම් අඩු කරන්න ගරුතර ස්වාමීන් වහන්සේ අපහාකම් කොම්පාවල පාදා දෙනුනි වහන්සේ දීපල්ති පරයක භාවනාවේදී මම මෙතන ගියා වාඩි වී සිටි වාඩි වී සිට එයම කියමින් සිටිනා විට ශරීරයේ ස්පාත්පල වටාව දැනුණා ටික වේලාවකදී දකුණු නාසයේ දැනීමක් තිබුණා එස්පියාගෙන සිටි නිසා සියල්ල හිස් බව දැනුණා මම මෙතන මම මෙතන සිටිනවා කියන අතර වාසය ඇතුළු වීම පිටවීම දැන සිටියා කෙනෙක් නිවිත බොහෝ වේලාව පසු දීර්ඝ ස්පන්දන ස්ථාතුරු මොහොතේ නැති වී ගිය නැවතත් හිමින බව දැනගත විට කියා මෙනෙහි කරන විට කිසි දැනෙන්නේ නැත වැටෙන්නේ හිස් බව දේ මුළු පදයට භාවනා කාලයේදී දැනෙන්නේ දීර්ඝ උෂ්ම උෂ්ම තුනකි නමුත් හිමිනා බව මෙනෙහි කිරීමේදී නැවත හිස් බව දැනුන සමහර අවස්ථාවලදී නවසිය දිගදී සුළඟ එහා මෙහා සුළඟ හෝ යමක් කැරකෙන බවක් දැනුණා එය සිදුවන්නේ ඉතා කෙටි කාලයේ නැවත නැවත කිස් බව ප්‍රකාශ වන්නේ මම මෙතන සිටිනවා කීවාමයි මේකදී නිකන් ඉංගියක් වශයෙන් ਸਰවචනාසිකේ සූත්‍රයක් මතක් කරලා දෙන්න පුළුවන් අතන සූත්‍ර 10ක් තියෙනවා මාතුකා 10කට එකම තේමාව තමයි කතා කරන්නේ සංදාන වර්ගයේ අංගුත්තර නිකාය ඒකක නිපාතේ ਸਰවචන් සඳහන් කර තිනවා සනිදානා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සප්පච්චා භික්කවේ භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සරූපා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සවේදනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා සසඤ්ඤීව උපජ්ජති පාපක අකුසල ධම කියලා මේ හැම පාපක අකුසල ධර්මයක්ම හිතට එනකොට ඒකට නිදානයක් තියෙනවා රූපයක් තියෙනවා ඇඟින්නවා දැනෙනවා හඳුනා ගන්නවා ආන්නේ හරහා තමයි කෙලෙස් අපි අඳුරගන්නේ යම් දායකට ඒ දැනීම හැඟීම් නැති වෙලා හිස් බවට යනවා කියන්නේ කෙලෙස් නැහැ කියන එක. එيشා භාවනා කරලා හරියට පදම එනකොට දැනිච්ච ආනාපාන නොදැනිය යනවා. දැනිච්ච කය නොදැනියා. ඉතින් මේ යෝගාවචරය මේක දන්නේ නැතුව ආනාපානෙ නොදැනෙන වෙලාව ආයෙත් හයියෙන් හුස්ම ගන්න ගත්තොත් ශරීරය දැනෙන තුල ඇත්ත කරලා මේක අතපත ගාලා බැලුවොත් ගෙන ගෙදරින් ගෙනාව බඩු සැට් එක එහෙම තියෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ පේනවා රූපෙට කොච්චර ආසයිද භාවනාවට නිවනට අකමැතිද කියලා. ඉතින් ඒ කමඨාන සුද්ධු වෙන්නේ නැත්නම් එයා කරන්නේ හුස්ම නැතිවට හයියෙන් හුස්ම ගන්න. ශරීරය නොදැනියනොට ඇත්ත කරලා බලනවා. හොදෝද මඩේ දාන. ඉතින් ඒ නිසා මේ සඳහන් කරලා තියෙනවා ඒ දේ නිදානියක් අරමුණක් වේදනාවක් රූපයක් සංඥාවක් චේතනාපූර්වක කටයුතු ක්‍රමයක් හැම දෙයක්ම කෙලෙසයක නිරූපණයක් මොකක් හරි කමන්නේ රූපයක් වශයෙන් ගත්තා කියලා අනිචෝ අමතක කළා ආනපන රූපේ ගත්තා ඒක ගෙවෙනකම් භාවනා කරනවා කියන්නේ නිවන තමයි එතකොට ඒකේ හිස් තැනක් තමයි පේන්නේ ශූන්‍ය බවක් තමයි පේන්නේ නමුත් මායя අපිට කියලා තියෙන්නේ ශූන්‍ය බවට අපි බයක් තියෙනවා. ශූන්‍ය බව අපි සැක කරනවා. ශූන්‍ය බවට එනකොට අනතුරුදායක ගතියක් එනවා. ඒ නිසා අපි ආයෙත් <clears throat> මොනවා හරි එකක් ඇති කරනවා. ඉතින් එතකොට භාවනා කරන කෙනාට මේ උපදේශය ලැබෙන්න ඕනේ. ඒ ගොරෝසු දේ සියුම් වෙනවයි කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙනවා. ප්‍රතිපදාව ඉදිරියට යනවා. මෙන්න මේකට අනුග්‍රහ කරන්න මොකද්ද කරන්න තියෙන්නේ? ඕමම යන්නයි. එතකොට තමයි ලාට පැය ගණන් ඉන්නවා තමයි මොනවා කොහේ හිටියද කියලා මතකයක් නැහැ. මම ඉඳගෙන හිටියේ හිටගෙන සිටියේ කොච්චර වෙලා හිටියද මොනවත් මතක නැහැ. හැබැයි හොඳට තේරෙනවා. හොඳ නිින්දක් ගිහලා නැවති වුණා වගේ හරි පහසුවක් වෙනවා ඉවරුණාට පස්සේ. ඉතින් මේක මේ නිරාමිෂ සුඛයක් කියලා බුදුහාම කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් එන සුඛයක් නෙවෙයි. රූප නැති, ඇහ නැති, ශබ්ද නැති, කන නැති, ගඳක් නැති, නාසය නැති, රසක් නැති, දිවක් නැති, කයක් නැති, පහසක් නැති, මනසක් නැති, හිතවිලි නැති තැන. ඉතින් මේක භාවනාවේ ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩුවීමක් කියලා කියන තමයි 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්නේ. ඒක ආවට පස්සේ ආයතර පෑදීදියට පොරදී දාන වගේ මේක කලවම් කරන එක තමයි උගාක් වෙලාට කමඨාන් සුද්ධ වෙච්ච නැති යෝගාවචරය කරන්නේ. ඒ නිසා පෑදීදියට පොරදී එක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා භාවනා කරන එකයි තියෙන්නේ. ඕම යන්නන්න පුළුවන් තරම් හිත කලාව වෙන්න ආවේ. සක්මන් භාවනාවේදී අපට තමන පියවර සතියෙන් කළ හැක. වේගයෙන් ගමන් කළ මා මා උස්සන්නේ ලබුණු ලබුණු නම් මම ඒ බව දනිමි. සිලින් ගමන් කිරීමේදී පාදයේ උස්සනවා දමින්ස ටිකක් දැනෙනවා. විලුම තියෙනවා පොළොවට. ඒ සියල්ලක සිතුමින්ම සිදු කරනවා. ඒ වෙලාවේදී වැඩි වැඩි ඇටයක් තිබුණත් දැනෙනවා. තනකොළ මත ඇවිදීමේදී පහළියට ඉංගිලිවල සීතල හොමින් දැනෙනවා. වරු බව දැනෙනවා. භාවනාව භාවනාව වැඩමළුවේදී භාවනා වැඩමළුවේදී හිත පිටතට ගියේ නැත. තයි පොළවේදී දකුණු පාදයේ උස්සන පිට වම් පාදයේ ඇඟිලි පොළවට බරක් බව දැනෙනවා. අපට නිරතුරුවම ඉතා පැහැදිලිව භාවනාවෙන් සතර පිටිකර ගැනීමට උපදෙස් දෙන ඔබ වහන්සේලාට මෙන්ම අප සැමදා නිවන් අවබෝධ කර ගැනීමට මාර්ගය සලසා දෙන්න උපකාර වෙන සබ්බත් සිරුවන් සත්. මේක කියන්නේ හිත ප්‍රනීත වෙනවයි කියලා. ඒක අරමුණට දාලා හිත ඒකේ යොදවන්න යොදවන්න වෙනත නොදැනිච්ච පුතාම සියුම් කරුණු පුංචි දේවල් තේරෙන්න පටන් ගන්නවා. එතකොට පෙන්සලක් කුල් කරා වගේ එහෙම නැත්නම් බීයක් ගාලා ගත්තා වගේ එතකොට ඒක හොඳට කපන්න පුළුවන්. රිංගවන්න පුළුවන්. ඒකට Tamandම හිතෙනවා මෙච්චර පිසුසිතක් මට තිබුණාද කියලා. එnde එnde යොදවන්න යොදවන්න මේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට තමයි මේ සද්ධාහරහා මේ දිබ්බසෝත ඥානය කියලා අපිට වෙන්ද නැහැ සද්ද ඈත සද්ද ඇහෙන්න පටන් මේ බැලූ බැල්මට පේන්නේ නැති මේකේ ඇතුලාන්තේ තේරෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම දැනිච්ච නැති දේවල් අපි දන්නවා ශීර්ෂ සත්තුන්ට ඊව කියලා එකක් තියෙනවා. අපි ළඟත් තියෙනවා පරිණාමයේදී. අපි ඒක දැන් පාවිච්චි කරන්නේ නැහැ. භාවනා කරගෙන යනකොට ඊවතට එන වඩා මේ ඉන්නේ අසත්පුරුෂයෙක්, මේ ඉන්නේ සත්පුරුෂයෙක්. මේ වෙන්න හදන්නේ හොඳ දෙයක්, මේ වෙන්න හදන්නේ නරක දෙයක් කියලා ඒ ඊව එන්න පටන් ගන්නවා. ඒක නැතුව නෙවෙයි. අපි මේ කුණුහරුප වලින් ඔක වහලා තියෙන්නේ. මේ කුණුහරුප ටික අයින් කරපු ගමන් අර ප්‍රණීත භාවය එනවා. ඒකෝට මම නෙවෙයි. මං ඇතුළෙම මීට වැඩිය සදාචාර සම්පන්න ශික්ෂාගරුක කෙනෙක් එන්න පටන් අර ගන්නවා. මේකට කියනවා පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා. බුදුහාමුදුරුවෝ අපි ළඟ නැති වුණාට බුදුරජාණන්සේ අපිව දමණය කරනවා. දමණය කරන්නේ අර ගොරෝසු ගොරෝසු ටික අයින් කරන්න අයින් කරන්න ඊටාම සූක්ෂම දේවල්. එතකොට <clears throat> කෙනෙක් තුළ සාහිත්‍ය රසය මතුවෙනවා. කවි කියන ගතිය මතුවෙනවා. సౌందර්යය මතුවෙනවා. තව කෙනෙකුගේ දුකට අනුකම්පා වෙන ගති වැඩි වෙනවා. ඉතින් ඒව යම් යම් ආකාරයේ සමාජික උපමාන ඒකට අපේ ලොකු සංශ පාවිච්චි කරේ ප්‍රනීත වෙනවයි කියලා. හිත එන්න එන්න ප්‍රනීත වෙනවා. ඒකේ කිල්ලෝ රක්ම නැහැ. බුදු වෙලා තමයි නතර කරන්නේ. ඒ නිසා එහෙම ප්‍රනීත වෙන්න වෙන්න බාහිරින් නෙවෙයි සැප ලබන්නේ. ඇතුළතින්මයි. හිත ඇතුළටට යන්නේ මේ ලැබිලා තියෙන සම්පත්තියේ වටිනාකම තේරෙනවා. ලැබිලා තියෙන සම්පත්තිය සමාදන් වෙනවා. එළඹ වාසය කරනවා. උපසම්පදා වෙනවයි කියලා කියන්නේ අපි භික්ෂුන් වහන්සේ උපසම්පදා වෙන කරනවා කියලා එළඹ වාසය කරනවා. අපි අධික සීලයකට එළඹ වාසය කරනවා. ඉතින් එතකොට තේරෙනවා මේ ඔක්කොටම මේ හිත තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අර පිට පිට තියෙන බොරළු අතක අතක ඉන්නවා. රත්තරන් තියෙන බොරළු වල නෙමෙයි. බොරළු අයින් කරලා මඩාස් කරලා ඒ රත්තරන් ටික වෙන් කර ගන්න දැනගන්න. නමුත් මම ඊයේ කොයි ආකාරයට තේරුම් කරගත්තේ ඒ වගේ මේ ඉන්න කෙනා ඊගා චිත්තක්ෂණේ තේරුම් ගන්න ඉඩ තියෙනවා. අපිට කවුරක්වත් ඒ නිසා අපරාධික අපරාධකාරයෙක් ලයින් කරන්න බෑ. හොඳ මිනිහෙක් කියලා වෙන් කරන්න බෑ. හැම කෙනා ළඟම මේ ප්‍රභාවය තියෙනවා. manussත්ව ප්‍රතිලාභේ. ඉතින් එනිසා ගැඹුරු ධර්මයක් අවබෝධ කරපු කෙනෙක් පව් කරන මනුස්සයටත් දොස් කියන්නේ නැහැ. පහත් කළ සලකන්නේත් නැහැ. උසස් කියලා මහා ලොකුට සලකන්නේත් නැහැ. එයා දන්නවා මනුස්සයා තුල හැම කෙනා තුලම ওই පින තියෙනවා. ඒ නිසා සත්පුරුෂ සංසේවන නොලැබුණා නම්, සද්ධර්ම ශ්‍රවණය නොලැබුණා නම්, පතිරූපදේශය නොලැබුණා නම්, ඒ කියන්නේ අර තිරසන්තාට ගොරෝසු තාලේ ඉඳලා ගොරෝසු තාලේ මැරලා යනවා. පුළුවන් තරම් බලන්න කියනවා ගොරෝසු ගොරෝසු කම්පන රළු පරිලෝකති අයින් කරලා ප්‍රණීතතාවයට දෙන්න. එතකොට හැම කෙනෙක් තුළම කවියෙක් ඉන්නවා. හැම තුලෙක් තුළම ගණිතඥයෙක් ඉන්නවා. හැම කෙනෙක් තුළම චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. ඒ ඔක්කොම ಗುಣ ටික තියෙනවා. ඒකයි බුදුජානනාංශේ මේ අපේ ළඟ නැති ಗುಣ රාශියක් මතු කරනවා. බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා සරුවචන් වහන්සේ ඈතක ඉඳලා අපිට එන්න තියෙන දුක් රාශියක් අයින් කරලා සුඛය ගෙනත් දෙනවා හරි නැත්තම් අපි අවුල් කර ගන්නවා පටලවා ගන්නවා පටලවන්න දෙන්නේ නැතුව මැදපාවත යනකොට මේ සුද්ධිය තමයි සිද්ධ වෙන්නේ මේ ප්‍රණීත වීම තමයි වෙන්නේ ඒ නිසා හැම මිනිසෙකුටම කරු කරන්න බුදු කෙනෙකුට වගේ කවුරක්වත් පහත් කළ සලකන්නේ වයන්දේ අයිතියක් නැහැ අපට එතකොට වෙන්නේ එයාගේ පව් අපි සමාදන් වෙන එක. කොහේ හරි ගුණයක් තියෙනවා අනේ සාදු කියලා. ඒක සමාදන් වෙනකොට හිත එන්නේ එන්නේ ප්‍රණීත වෙනවා. මේක තමයි මෛත්‍රිය කියන්නේ. ඒ නිසා මේ විපස්සනා භාවනා කරනකොට පුදුමාකාර මෛත්‍රියක් වැඩෙන්න පටන් අර ගන්නවා. මානව දයාව කියලා එකට කියන්නේ. එහෙම නැත්නම් අපේ මනුස්සකම එන්න පටන් අර ගන්නවා. මේකට ආගම් ಜಾති කුල බෙද මොකක්වත් නැහැ. එනිසා මේ හිතෙන්නේ නම් භාවනා කරන එක තනියම නිවන් දකින්න හදන කොන වැඩක් කියලා නෑ. ඒක මුළු මානව ප්‍රජාවත් එක්ක පැතිරෙන වැඩක්. ඒ නිසා අපි කරන වැඩේ ආත්මార్థකාමයක් නෙවෙයි තියෙන්නේ. පුළුවන් තරම් උත්සාහ කරන්න. දෙවන පහලක භාවනා වීදි. කයියෙන් කියන්නේ. මම මෙතන ඉඳි කියමින් සිටින විට දුෂ්ම වැටෙන බව හොඳට පෙනුනේ. උකුලමන්ත තබා සිටින අත්වල ඇඟිලි එකට තියෙන ප්‍රදේශයේ මේ සුණන් කරන නාසයේ ඉදිරියම කරකැවි සිදුවීම් පතු නිහඬ බව සහ හිස් බවක් දැනෙනවා මුල සිට අග වෙනතුරු මෙනෙහි කළේ මම මෙතන සිඳිනවා කියන දේ පමණයි. gedaradi භාවනා පුරුදු වෙලා තිබුණත් තිසරණ සහිත පන්සල් ගැනීම හා මෛත්‍රී භාවනාවේ කිරීමෙන් පසු හුස්ම රැල්ල වැටෙනකල සොයා භාවනාව පටන් ගැනීමට පටන් ගැනීමට ය මේදී කිසිම ගැටලුවක් නැතිව සිතිවිලි ගලා එීම බොහෝ දුරට නැති වුණා. අපා අපාගත නොවී සසරේ නිතර ගැනීමට මීට අනුසරව කල යුත්තේ කුමක්ද යාව පහදගෙන දෙන්න ඔබ වහන්සේගේ දෙපා මුදී උලා සිටිමි. සුම්මයි තමයි. යන පාට අකුල් හෙලන්න එපා. ඕම යන්න. ඒ නැත්තම් ගෙදර ගියාම ආයෙතර පරණ කෝට් එක දාගන්න. දාගෙන අර වැට්ට වල්ලාරාන් ඉන්න තොගයක් දාගෙන මේ කෙලින් නැහැ අල්ලන්න පුළුවන් කියලා අමාරුවෙන් අල්ල වටෙන් අල්ලන්න හදනවා මේ මේ කෙලින් අල්ලන්න පුළුවන්කම තියෙනවා ඔය ඔය ප්‍රශ්නේ තියෙන්නේ මම මේ කාඩම්බරෙන් කියනත කනගාටු දැන් බෞද්ධයාට විතරමනේ කතෝලික වංශයට කියලා දුන්නොත් මොන ප්‍රශ්නයක් අහත් ඕක විතරයි කරන්නේ පොඩි ළමයට කියලා දෙන්නේ ඔච්චරයි කරන්නේ මේ අපේ උපාසකම්මලට උපාසකත්ව කියලා කියවම සංජ මේ කෙරුවොත් අර කරන්නේ නැතුව කමන්නේ නැති කියලා අරක නැතුව කමන්නේ නැති කියන මේ අර ලයිස්තු කටපාඩම් කරන්න ඇවිල්ලා සොරි කියලා හිතනවා. සොරි කියලා හිතනවා. මෙච්චර මේ ඍජු මාර්ගයේ තියේදී ඇස් හොඳට පෙනේ නයි යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසෙයි. ඉතින් යා කියනවා ඒක මගේ අයිතිවාසිකම කියලා ඉතින් දෙන එක තමයි කියන්නේ. වෙන මොන කරන්නේ? යාගෙන නෑ නෑ මම කොච්චර කෙලින් පාරේ දුනත් මට වලරල්ල යන්න ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් අනේකයි තියෙන්නේ. ඉතින් කියනවා සුම්මයිද කියලා කියනවා එලා. ඒ නිසා පටලවන්න එපා කියලා දෙනකොටත් පටලවන්න එපා. Tamange ඔළුවත් ඔළුව ක්‍රේල් කොණ්ඩේ ක්‍රේල් කරාට ගන්න ඔළුව ක්‍රේල් කරන්න එපා. අද භාවනා ලෝකේ තන්නේ කර ඔළුව ක්‍රේල් කරන වැඩක් තියෙනවා. කන්ඩිෂනින්. අරකක් දන්නවා මේකක් දන්නවා කියන ලයිස්තු කතා කරාට එකකවත් අර්ථයෙන් Tamange චර්යාවෙන් සපෙලා කියන දන්නේ. ඒ නිසා චර්යාවෙන් සපෙලා කියන තියෙන මේ අංශුවක් වටිනවා. ඔය කෝ පොතේ දැනුමට. ඒ නිසා මේ ඍජු මාර්ගයේ සරල මාර්ගයේ කුලවාන්තරම් වැඩෙන්න අරින්න ඒක වැඩෙන එකක් මිසක් වෙන කරන්න දෙයක් නෙවෙයි ගත්ත පාරට අකුල් හෙලා නැතුව යන එක තමයි කරන්න තියෙන්නේ. වෙලාව කීයද? ඔය ඉතින් විනාඩි 10ක් විතර වැඩිපුරක් තරම් තියෙනවා. ඒකට පාඩු වෙනයි කියලා මම හිතන්නේ කාලේ නාස්ති උනේ නෑ. අපිට යම් කිසි විදියක කලෙලියක් පිරිස හඳුනා ගැනීමක් සිදු වෙනවා. ඒක නිසා මේ ගත්ත ගැම්ම පුළුවන් තරම් ඒ අඛණ්ඩව කරගෙන යන්න ඒ සඳහා අදිෂ්ඨානයක් ගන්න කාගවත් වැඩකට ඇඟිලි ගහන්න යන්න එපා. ඇඟිලි ගහලා ඒගොල්ලෝ අපිට ඇඟිලි නොගහයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ඒගොල්ලගේ බබගමනේ කටයුත්තක් කරගෙන යන්න ඉල්ලුවොත් දෙන්න ඉන් එහාට කරන්න එපා. ඒක ලියවලා ඒ අනුන්ට දෙන්න මම උඹලා ඉල්ලන ඕන දෙයක් දෙන්න මට විවේකේ දීපල්ලා කියලා අනුන්ටත් විවේකේ දෙන්න, තමන්ටත් විවේකේ දෙන්න. එතකොට ගෙවල් දොරවල ඉඳදිත් කරතයි. මම අවුරුදු 9ක් කරලා තියෙනවා. අවුරුදු 9ක්ම මට කියලා දුන්නේ කාටවත් ඒ කිව්වේ සුදුහමර කෙනෙක් කමුතු තාලයකට මම භාවනා කරන බව කාටවත් අඟෙන්න තියන්න එපයි කියලා. දැනගත්තොත් ඉවරයි. මම භාවනා කරනවා කියලා අනික් කෙනෙක් දැනගත්තොත් මගේ පරාදයක්. ඒක අර එයාට කරන්න පුළුවන් බාධා කරන එක විතරයි. භාවනා කරන අය දැනගත්ත කම නැහැ. භාවනා කරන අය අතර අපි අර එකම පිස්සෝ විශ්වංකුටුර ගියාට පස්සේ ප්‍රශ්න නැහැ. ඔක්කොම පිස්සෝනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ එළියට ගිහිල්ලා පිස්සු කෙලින එක තමයි අප්සෙට් එක. මේ උපාතකම වලට තමයි උණ. සිල් ගත්තාමත් උණ. භාවනා කරනකොටත් උණ. පොඩ්ඩක් හරි ගිය ගමන් උණ. ඉතින් පත්‍ර දාන්න හදනවා මට උද්‍යප්පේ ඥානෙ හම්බුණා මට සංකාරූපේක්ඛා ඥානෙ මට හතරවෙනි ඥානෙ හම්බුණා කියලා අල්ලපු ගෙමිනට රොටියක් උච්ච කරනවත් කන්න නැහැ. මේ මේ කට්ටිය මේ චකචුකුචු ගන්නවා. ಗುಣවසහාගෙන ජීවත් වෙනවා. ඉනාවෙන්න දෙන්න එපා. ඔක්කොම කරලා තියෙලි වෙලා. හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තුනට රැස් වෙනවා පරියන්ක භාවනාවකට.